ඒ ධර්ම දේශනා එකින් එක දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ආවිලා අද අපේ දේශනා මාලාවේ 9 වෙනි ධර්ම දේශනාව නැත්තම් භාවනා වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාවටයි අපි මේ ප්‍රස්තාව ඉද ලබා ගත්තේ. මේ දේශනා සියල්ලටම ප්‍රධාන මාතෘකාව තේමා වුණේ අවිජ්ජා සූත්‍රය නමින් සංග්‍රහ වෙලා තියෙන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාත කියන පොතේ ලියවිච්ච වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයේ මුල් භාගයේදී අවිද්‍යාවේ තැන් පටන් ක්‍රමයෙන් එවැනි කෙලවරක් නොපෙන අවිද්‍යාවට හේතු වෙන පාප මිත්‍ර ආශ්‍රය එහෙම නැත්නම් අසත්පුරුෂ සේවනය බුදුජාන් වහන්සේ කාටත් වැටහෙන විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් පෙන්ලා දීලා ඒකේ තියෙන ආදීනව කොටස හරියට මංගල සූත්‍රේ පටන් ගන්නකොට අසේවනාච බාලාණන් කියලා කියෝ පදේ වගේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ කාරණාව තේරුම් ගත්ත කෙනාට පණ්ඩිතානංච සේවනං කියලා කියන දෙවනි මංගල කාරණා වගේ අසප්පුරුෂ සංසේවණයේ ආදීනව දන්න කෙනාට ඒ මතින් කල යුතුය කරන්නයි කියලා අනුශාසනා කරන ඒ සත්පුරුෂ සංසේවනය කොච්චර ආනිසංස ජනකද කොච්චර ඈත ගමනක් අඳ ගහන යනවද කියන එක සූත්‍රයේ දෙවන කොටසේ සම්බන්ධ වෙනවා. ඒකදී ඒ යම් කිසි කෙනෙකුට සත්පුරුෂ සංසේවනයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් සත්පුරුෂයන් හා හමු වීමක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙනවා නම් ඒ කෙනාට පෙරනාහපු විදිහේ ගැඹුරු ධර්ම කොටස් සද්ධර්මය අහන්ට ලැබෙන බවත් ඒ සද්ධර්මය නිසා පෙර නොයුරු ආකාරයට සද්ධාව ඇදහිීමේ ශක්තිය ක්‍රමයෙන් වැඩිලා ඒ නිසාම කිසිම සිද්ධියකදී පසු නොබා ඉදිරියට යාම නිසා සිද්ධියක් සිද්ධ වෙනකොට නුවණින් සලකලා කටයුතු කරන්න විශේෂ අවස්ථාවක් ලැබෙනවා. කිසිම දෙයකට අර සැලෙන්නේ නැති විදිහේ බලවත් සද්ධාව නිසා මේ නුවණින් සලකා බලන කටයුතු කරන කෙනාට මේ Tamange පණින්ට පෙර සීතා බලන වගේ ජීවිතයට මුහුණ දීමේදී සතිය සහ නුවණ සිහි නුවණ දෙක සම්බන්ධ වෙන්න තියෙන ඊට අවස්ථාවත් වැඩි සම්බන්ධ වුණාට පස්සේ අර විදියට අර නුවණින් සලකා කටයුතු කරන නිසා දිගින් දිගට දිගින් දිගට එහෙ ඒ කියන ಗುಣ නැති කෙනෙක් සතිය වඩනවට වැඩිය ඒ ಗುಣ ඇති කෙනාට භාවනාවක් සතියක් වැඩිම පහසුවක් වෙනවා. අන්නේ සතිය සිහිය එහෙම නැත්නම් සිහි නුවණ දෙක වැඩිම නිසා මේ පුද්ගලයා තුල භාවනාව තුලින් ඇහ කන දිව නාසය කය කියන මේ ඉන්ද්‍රයන්ගේ දමණය ගතියක් තැම්පත් ගතියක්, සාන්ත ගතියක්, සුන්දර ගතියක් මතු කරනවා. මේ නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් හැදිච්ච සංස්කෘතික ගති වෙච්ච මහත්ම ගති ඇති සුචරිතවත් පුද්ගලයෙක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ත්‍රිවිධ සුචරිතය මේ ඉන්දිය සංවරය පදනම් කරගෙන ක්‍රමයෙන් වැඩෙනවා. ඒ ත්‍රිවිධ සුචරිතය ඇති වෙනකොට ඒ පුද්ගලයාට අර තනින් තනින් අහුලාගත්ත ඒ සතිය ඉස්ලාම් වගේ ජීවිතන හඳුනාගත්ත සතිය තාම ක්‍රමානුකූලව සතිපට්ඨාන භාවනාවක් වශයෙන් එහෙම නැත්නම් අපි සමහර දැන් කාලේ වචනෙන් කියන පූර්ණ කාලීනව භාවනායේ දෙන්න පවා හිතෙන්ට කාරණා කරුණු පෙළඹෙනවා එළඹෙනවා. ඒ විදිහට හොඳ සුචරිතවත් වෙච්ච කෙනාට දැන් මේ වගේ භාවනා වැඩමුළු එහෙම නැත්නම් දවසේ භාවනා වැඩමුළු කොහොම හරි ඒ සතිපට්ඨාණයට හිත පෙළඹුණොත් ඒ මතින් ශක්ති සම්පන්න වෙන මේ සති චෛතසිකය ක්‍රමයෙන් බොජ්ජංග ධර්ම දක්වාම දියුණු වෙනවා. බොජ්ජංග කියලා කියන්නේ බෝධියටම නැමී සිටින. එහෙම නැත්නම් මේ මේ ජීවිතයේදී මේ සාරවත්න ශාසනයේදීම මේක ප්‍රෝජනයක් ගන්න ඕනේ. මේක ඉවරයක් කර ගන්න ඕනේ කියන විදිහේ බලවත් අදිෂ්ඨාන ශක්ති, චිත්ත ශක්ති, සද්ධාවල් ඇති වෙන්න අවස්ථාව එනවා. මෙන්න මේ විදිහට ඒ Taman තුල බෝධි පාක්ෂික ධර්ම සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම වගේම බොජ්ජංග ධර්ම වැඩෙන එක තමයි කෙනෙකුගේ විද්‍යා විමුක්තිය නැත්නම් අවිද්‍යාවේ අනිත් පැත්ත තේරුම් ගැනීමට ආසන්න කාරණා වෙන්නේ. ඉතින් අපි ඊයේ සාකච්ඡා කළේ මේ සතිපට්ඨානේ වඩන කෙනෙකුට කොහොමද බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කියලා. අද සූත්‍ර නිමාවේදී නිගමන පාඨයේ වශයෙන් සඳහන් කරන්නේ සත්‍ය බොජ්ජංගා පරිපූර්ණෝ විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති එවං හිච භික්කවේ විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති කියලා අවසාන ජය කණුවට ලඟවීමට මේ සත්‍ය බොජ්ජංග ධර්ම සම්බන්ධ වෙන බව ආසන්න කාරණා වෙන බවයි ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ හා සමාන ඊයේත් අපි මතක් කරගත්ත විදිහට සතිපට්ඨාන ආනාපාන සති සූත්‍රයේත් සරුවචාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය නැත්නම් වාඩි වෙලා කරන හුස්ම ඉහළ පහළ ගැනීමේදී සතිය පිහිටවීම භාවනා කරනවා නම් ක්‍රමයෙන් මේ සතිය ආනාපාන සතිය සම්පූර්ණ සතර සතිපට්ඨානෙ උගන්නන සතිපට්ඨාන හතරම සම්පූර්ණ කළා දෙනවා කියන්නේ. කියන්නේ එකම අරමුණකින් එකම කර්මස්ථානයකින් මේ සතර සතිපට්ඨානෙම සම්පූර්ණ කළා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගලයාට මේ සතර සතිපට්ඨානය තුලින් බොජ්ජංග ධර්ම ටිකට දොර විවෘත කරලා දෙනවා. ඊට පස්සේ බොජ්ජංග මේ සූත්‍රයේ වගේම විඥා විමුක්තියට එහෙම නැත්නම් අපි වෙන පැත්තකින් කියන නිවනට දොර අරිනවා. ඉතින් ඒ ආනාපාන සති සූත්‍රයේදී ඒ ප්‍රකාශ කරලා මොන විදිහෙන් බොජ්ජංග ධර්ම වැඩුවොත්ද මොන ආකාරයෙන් බොජ්ජංග ධර්ම දිනු කෙරුවොත්ද මේ සත විද්‍යා විමුක්තිය අවසාන ඵලයේ ලං වෙන්නේ කියන එකට මේ බොජ්ජංග ධර්ම හඳුනාගත්ත යෝගාවචරයට ඒක පන්නරේ තියෙන හැටි ඝන බහල කරගන්න හැටි පිළිබඳව මම අපි මේ කතා කරපු අවිජ්ජා සූත්‍රය නෙමෙයි අර හනපන සති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා විශේෂ පද ටිකක් ඒක සරුවඥන් වහන්සේ විසින් මේ බොජ්ජංග ධර්ම කියන බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා ඉද බික්ක වේ බික්කු සත්තබොජ්ජංගම් පරිපූර්ණති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සෙන් කියලා වඩන ලද ඒ බොජ්ජංග ටික පන්නරේය. ඒක බල කවනවා. අන්නේ බල කැවීම සඳහා පාවිච්චි කරන්නේ විවේක නිස්සිතව බොජ්ජංග ධර්ම වඩන. විරාග නිස්සිතව රාගයක් ඇති නොවන ආකාරයට බොජ්ජංග ධර්ම වඩනවා. නිරෝධ නිරුද් ඒකේ වැය පක්ෂය හමාරේ ජවනිකාවෙන් නිමාව දකිමින් දකිමින් බොජ්ජංග වඩනවා. පටිනිස්සග්ගානුපස්සී අතහැර දමන ආකාරයෙන් බොජ්ජංග ධර්ම වඩනවා. ඉතින් මේකට සාමාන්‍යයෙන් අපි අර්ථකථනය දෙන්නේ මේ තණ්හාව කියලා කියන්නේ ආශාව කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ සංසාරයට අපි බැඳ තියෙන අපි කැමැති තණ්හාවට අපි කැමැති තමයි ආශාවට අපි කැමැති තමයි නමුත් ඒකෙන් අපි දන්නේම නැතුව සංසාරට බන්ධනයක් වෙනවා. ඒ වෙනුවට මේ විරාග නිරෝධ පටිනිස්සග කියලා කියන්නේ රාගය නැති කරන ඒ වගේම නිරුද්ධ වෙන දේවල් හමාර කරන පටිනිස්සග කියලා කියන්නේ දීලා දාන ගතිය විඥා විමුක්තියට ප්‍රතිභාග වෙනවා නැත්නම් යොමු කරනවා කියලා. ඒක නිසා මේ බොජ්ජංග ධර්ම විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත පරිනිසක් ගන්න වෙනකොට ඒ පුද්ගලයාගේ තණ්හාව දුරු වෙනවා කියන එක. ඉතින් ඒක මේ සම්ප්‍රදාන කුලව දෙන උත්තරේ වුණාට හොඳට මේ මෙවැනි සූත්‍රයක් දිගේ දිගට යනකොට පේනවා මෙතන මේ අවසානයේ කියන මේ විවේක නිශ්චිත ගතිය හොඳට විවේකීව දැඩි ආශාවකින් අල්ලාහ බැඳගෙන තණ්හාවකින් ඉන්නව වෙනුවට විවේකීව මේ ධර්ම දිහා බලන්නේ විරාගීව මේ ධර්ම දිහා බලන්නේ Nirodhe සාකිමින ධර්ම දිහා බලන්නේ අතහැර දමන දිහා බලන්නේ කුමන ධර්මද කියලා බැලුවොත් බොජ්ජංග ධර්ම વિશે තමයි මේ කෙරෙන්නේ. තණ්හා વિશે නෙවෙයි. ඒක හරි විචිත්‍රයි. ඒ එවැනි අර්ථකතනයක්. එවැනි අර්ථකතනයක් විපස්සනා කරන කෙනෙකුට හොඳට ප්‍රඥා ගෝචර වෙනවා. ඉතින් ඒක නිසා මම අද හිතුවේ කොහොමද පොජ්ජංග ධර්ම අමාරුවෙන් තේරුම් ගත්ත වඩාගත් කෙනෙක් Taman වඩන ලද බොජ්ජංග ධර්ම વિશે විවේකීව බලන්නේ කොහොමද විරාගීව බලන්නේ කොහොමද නිරෝධය දකිමින් නිරෝධානුපස්සනාව බලන්නේ අනුව බලන්නේ කොහොමද පටිනිස්සග්ගානුපස්සනාව අනුව බලන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා දැන් ওই දායක පිළිස වගේ ඉස්සල්ලාම අද බලන්ට සම්බන්ධ වෙන ආයතන නම් ඉතින් ඇත්තටම <coughs> බොජ්ජංග ධර්ම වශයෙන් තියෙන මේ සති සම්බොජ්ජංගේ නැත්නම් සතිය බෝධි අංගයක් විදියට උනන්දු ඔසවා තබන අවස්ථාව ඊටසේ ධම්ම විචේ කියලා කියන යහ කල්පනා නැත්නම් සම්මා සංකප්පය බෝධිංගයක් වෙන හැටි වීරිය ප්‍රීතිය පස්සද්ධිය සමාධි උපේක්ඛා මේවා පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ එවැනි බොජ්ජංග මට්ටමටපත් වෙනකොට ඒ එතෙන්ට එනකන් කුසින් වදාගත්ත දරුවෙක් උස්මහත් කරලා හදන අම්මා කෙනෙක් වගේ මේ කාම වස්තුවට වගේම Taman වඩාගත්ත සතියටත් තණ්හාවෙන්න ඉඩ තියෙනවා. සති කියන්නේ ඇත්තටම එහෙම කටබඩ පුරවන දෙයක් නෙවෙයි. ඒක නාම ධර්මයක්. ඒක සුද්ධ ධර්මයක්. නමුත් ඒක විශේෂ වුණත් දැඩි අදහස් පහළ වෙන්න ඉඩ තියෙනවා රාගය ඇති වෙන්න ඉඩ තියෙනවා කැමැත්ත ඇති වෙන්න ඉඩ තියෙනවා ඒක නැති වෙන පැත්ත දකින් දකින් අගමැලි විදියක් වෙන්න ඉඩ තියෙනවා ඒක අතහරින්න වෙයි කියලා හිතාගන්න බැරි අවස්ථාවක් එනවා ඒ නිසා මේ වඩන ලද බොජ්ජංග විෂයෙයි මේ දැඩි කිරීම මේ පන්නරය මේ ආකාරයෙන් ගොරෝසු කෙලෙස් දුරු කිරීමට පාවිච්චි කරන ලද මේ උපකරණ කට්ටලය නැත්නම් බොජ්ජංග ධර්ම 7 විසි ඊ타ත්ම විවේකීව ඊ타ත්ම ඒක පිළිබඳව ආශාවකින් ඇති නොවෙනා තාලෙට ඒ සතිය නැති වෙලා යන වෙලාව නිරුද්ධ වෙලා යන වෙලාව ඒ සතිය දීලා දාන වෙලාව වගේ කොහොමද අපි මදහත් පිටින් බලන්නේ කියන එක. ඒක මම හිතනවා විප්ලවීය නැත්නම් රැඩිකල් වාදී විදියට මේ බොජ්ජංග ධර්ම පිළිබඳව විවේක විස්සිතං විරාග නිසිතා නිරෝධ නිසිතං පටිච්චසක් ගන්න පස්සේ කියන එක බැරිලා කියලා. ඒ නිසා අපි දැනට ගනිමු මේ තියෙන වාදානේ සතිය කියන එක අපි දන්නවා කියන අදහසෙන් නැත්නම් ඒක පිළිබඳව යම් කිසි අත්දැකීමක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඒකෙදී ඇත්තටම සාමාන්‍ය අටුවාවේදී උනත් සඳහන් කරනවා සතිය සෝබන චෛතසිකයක්. ඒක හොඳ දෙයක්. ඒ නිසා ඒකේ ගෙවා දැමීමක්, අතහැර දැමීමක්, නිරුද්ධ වීමක් කෙනෙක් අපේක්ෂා කරන්නේ සතිය හැමදාම <coughs> බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා බොහොම නම්බුකාර ආගන්තුකෙක් විදිහට නමුත් විවේක නිශ්චිතව සතිය වඩනවා කියලා කියනකොට එකෙන් ගත යුතු යම් යම් ආදර්ශ පාඩ තියෙනවා යෝගාවචරයාගේ එදිනෙදා දෛනික ජීවිතේ. ඒ මොකද අපි දැන් මේ දවස් 10 වගේ එක දිගට බොහෝම ලොකු කැපකිරීමක් කරලා දිගින් දිගටම දවසට පැය 7-8 භාවනා කරනවා. අනිකුත් දවස පුරාවට Tamange රුචි අරුචිකම් පාවා දීලා නෑදෑ පිටට පාවා දීලා වස්තු භෝග පාවා දීලා සත්‍යමත් වෙන්න උත්සාහ කරන නිසා සතිය ඇති අවස්ථාව බොහෝම ප්‍රියමනාප ජයග්‍රාහී අවස්ථාවක් වගේ වගේම යම් හේයකින් Tamange හෝ අනුන්ගේ අඩුපාඩුවක් නිසා සතිය නැති වුණොත් හිත නරක කරගන්නවා. එතකොට හිතේ දැඩි ආතතියක් පහළ වෙනවා. මේ මේ වැඩ මගේ අතින් සිද්ධ වුණේ සතිය නැති නිසායි කියලා. එතකොට විවේක නිශ්චිතව නෙමෙයි වෙන්නේ. නිසා අපිට පුළුවන් වුණොත් මේ පාඩය මේ විදිහට තේරුම් ගන්න මොකද සතිය තියෙනකොට තියෙන බව දන්නවා වගේම නැතිකොට නැති බවක් දැනගෙන විවේක වෙන්න පුළුවන් හිතක් හදා ගන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. සතිය තියෙනකොට තියෙන බව දැනගන්නකොට නම් විවේක හිතක් එයි. මොකද Taman ජයග්‍රහණයක් කරලා තියෙන්නේ. අමාරුවෙන් උපයාගතේ සතිය තියෙනවා. අවස්ථාවක් එයිද අපට පුළුවන් වෙයිද මේ කියන සතිය නැහැ. ඒක හොඳට හිතලත් වැටහෙනවා. ඒක වැටහුණත් මේ සතිය කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඒ නිසා සතියෙත් අනිත්‍ය බලන්න නම් එහෙම නැති වෙනකොට ඒක පිළිබඳව නොසලන මනසක් ඇති කරගන්න ඕන. මේකට ඉංගියක් වශයෙන් අපි ඊයේ මතක් කරගත්ත සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙනකොට ප්‍රමාදේ වැටුණත් කම්පාන වෙන හිතක් ඇති කර ගැනීම තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම කරන්න බැරි කමක් නෙමෙයි තියෙන මේක හිතට අදාහ ගන්න බැරි කමක් තියෙන. මේ සතිය අනිත්‍ය ධර්මයක්. මේ සතිය උනත් දුක්ඛ ධර්මයක්. මේ සතිය වශයේ පවත්තන්න බැරි ධර්මයක්. ආණ්ඩුමට්ටු කරන්න බැරි ධර්මයක්. ඒක අනාත්ම ධර්මයක් කියලා මේක පිළිගන්න බැරි නිසා ඒ වගේම සත්‍ය පිළිබඳව අපි හිතාන තියෙන චිත්ත රූපය හැම වෙලාවෙම ප්‍රසන්න එකක් විය යුතු කියන නිසා සතියේ නැතිවීම අසත්‍යමත් වීම නැත්නම් ප්‍රමාදය තාමත්ම වාසනාවන්ත ඊටාම දුක්ඛිත ඊටාම අවිවේකී තත්වයකට හිරපත් කරනවා. එතකොට හිත කීර් ගහලා යනවා. එහෙම නැත්නම් හැමදාම පවතින එක නැති වෙන පැත්ත මට නොදකින් කියලා තමයි පටන් ගන්න. සතිය නැතිවීමක් දකින්න නොලැබේවා කියලා. ඒකෙන් යම් වෙලාවක මට සතිය දීලා දාන්න වෙයි කියන එක හිතෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට සති ආදී ධර්ම දිගේ බොජ්ජංග වල අන්තිමට පෙන්වන මේ උපේක්ෂාව අපි කියනවානේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගතිය දිනු කරන්න නම් මේ සතිය විශේෂෙහි ඇති වුණත් නැති වුණත් සමාන අදහසක් ඇති වෙන සතියට සතුට වෙන්න වගේම සතිය නිරුද්ධ වීම නැති වෙලා යනකොටත් ඒක දැකලා ධර්මතාවයක් වශයෙන් බලන්න පුළුවන් ගතිය. ඒ වගේ මේක අතහැරලා දාන්න වෙනවා කියන හැඟීමක් ඇති කර ගන්න පුළුවන් ගතිය යෝගාවචරයේ තල තුනකම කියලා ගන්න පුළුවන්. ඒ තල තුනකමේදී තියෙන විචිත්‍රත්වයේ මතු කරගන්න නම් අපි ඊයේ ගත්ත නිදර්ශනයම අපි නැවත ඉස්සර කරගත්තොත් ඒක මේ තියෙන උපේක්ෂා පැත්තෙන් බලනකොට තල තුනකමක්, දියුණුකමක් වැඩිහිටිකමක් මෝරච්ච ගතියක් කියලා පෙනේ. මොකද්ද අපි භාවනා කර කර ඉන්නකොට ආධුනිකයෙක් නෙවෙයි යම් පමණකට සතිය කියන්නේ මොකද්ද කියලා දැනගෙන අරමුණක හොඳට හිත පාත් ගන්න පුළුවන් මට්ටමට භාවනාව හුරු කරගත්ත කෙනෙකුට භාවනා කර කර ඉන්නකොට හිතවිල්ලක් එනවා. හිතවිල්ලක් ඇවිල්ලා හිතවිලි දිගේ හිත ගසාගෙන යනවා. එහෙම නැත්නම් හිත පිට යනවා. දිගින් දිගටම දිගින් දිගටම හිත පිට යනවා. ඒ කියන්නේ අරමුණේ හිත නැහැ. අතීතානුධාවන චිත්තං හෝ අනාගත පටිකංකරණ චිත්තං අතීතය පිළිබඳව අනුධාවනය කරන හිතක් හෝ අනාගතයට දුවන හිතක්. ඉතින් එහෙම ඉන්නකොට Taman දැන් ඉන්නේ අරමුණේ නෙවෙයි අතීතයට ගියානම් ඒ හිත උඟාකට පශ්චාත්තාප මානසික වාතාවරණයක් ඇති කරනවා. අනාගතයට ගියානම් පටිකංකණය කියලා තිගැස්මක් ඇති කරනවා. ඒ ඒ පශ්චාත්තාප හිත හෝ අතීතයට ගියේ හිත හෝ අරමුණෙන් හිත ගලවලා දාන්න නිසා සමාධිය කඩනවා. ඒ වගේම අනාගතය ගැන සැලසුම් කරන වෙලාවදී හිත තිගැස්මක් ඇති වෙනවා. මම ඉස්ස මෙච්චර කල් යම් යම් වැරදි කරා මත්තර නම් මම ඊට පස්සේ ආයෙ කරන්නේ නැහැ කියලා අපි දැඩි මතධාරීව අනාගත සැලසුම් කරා. එතකොටත් හිත තිගැසීමට භාජනය වෙනවා. ඒකට අරමුණ නැති වෙනවා. මේ නිසා සමාධිය කැඩෙනවා. මෙන්න මේ ලකුණු ටික අපිට කොහොමද තේරෙන්න පටන් අරගන්නේ. ඒ කියන්නේ අපි පිටපොට ගිහිල්ලයි කියන්නේ. ආරමුණේ නෑ එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක පච්චත්තාවේ එක්ක ටිකස්ම ඇති උනායි කියලා. ඒක යම් කිසි තැනකට ආවට පස්සේ ඒක පාරට අපිට තේරෙන්න පටන් ගන්නවා මම භාවනා කරන කෙනෙක් මට දැන් මේ හිතවිල්ලක් නේද අවිල්ලා තියෙන්නේ කියලා. අන්නේ හිතවිල්ල එනවත් එක්කම අර පුරුදු කරන සත්‍ය මනසක් ඇති කෙනෙකුට නම් නැවතත් අරමුණට හිත ගේනවා. අන්න මේ විදිහට හිත පිට ගිය බව දැනගෙන ආයේ නැවතත් අරමුණට එන ආපහු ගමන ගැන කතා කරන අප්‍රමාද සූත්‍රයට අටුවාව සැපෙන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තිනවා මේ ආපසු එන වැඩපිළිවෙල පියවර දෙකකින් සිද්ධ වෙන්නේ කියලා. කාරාපක අප්‍රමාදේසා කාරක අප්‍රමාදේ වශයෙන් එකට පද දෙකක් සඳහන් කරනවා. ඉස්සල්ලා මතක් වෙනවා මම පාරෙන් පිටපොට කියලා. පාරෙන් පිට පැන්නයි කියලා. ඒකට කියනවා කාරාපක අපමාදේ කියලා. එතකොට Taman තේරුම් ගන්න ඕන්න දැන් මම ඉන්න ඕන තැන දිහාවට නෙවෙයි පිටපැත්තකට ඇහැරලා තියෙන පාරෙන් අතුරු පාරකට වැටලා කියන්නේ. ඒක දැනගත්ත ගමන් කාරක අපමාදේ ඇවිල්ලා ආයෙ ගෙනලා පාර ගෙනත් තියෙනවා. මේකට මෙහෙම උපමාවක් දෙන්න පුළුවන්. සාමාන්‍ය ගෙදරතොට අඹතරුවන් රකිමේ ව්‍යාපෘතියක් කරමින් ව්‍යාපාරයක් කරමින් ජීවත් වෙන කෙනෙකුට දන්නව Tamanට හම්බ වෙන ආදායමේ ඒ පවුලේ සියලු සුපසිද්ධිය හදතු කරන්නත් මදි ගැට ගහගෙන ජීවත් වෙනකොට ඒ පුදුරට හිතෙනවා හැබැයි මෙහෙම කටපඩ පුරවන ජීවත් වෙලත් බෑ ඉඳලා හිටලා දානයක්වත් දෙන්න ඕනේ කියලා. එතකොට අපි කියන එකට චේතනා දානි කියලා. යා හිතා ගන්නවා මෙහෙම මෙහෙම කවදාකවත් අපිට අතවැඩියක් නම් හම්බ වෙන්නේ නැහැ. වෙලාවක් හම්බ වෙන්නේත් නැහැ. බුදුන් දැක නිවන් දැකලා දාන දෙකින්න වෙන්නේ ඔය ගමේ පන්සලට හරි දානයක් දෙන්න ඕනේ මේක දරුවන්ට පුරුදු වෙන්න හරි කරන්න ඕනේ කියලා අපිට චේතනා දානයක් අරගෙන ඊට පස්සේ චේතනා දානිය අනුව ඒ පුද්ගලයා මිටිහල් සෙම්බුවක් හරි දමන්න එකතු කරන කොහොම හරි කරලා දානි දෙනවා. එතකොට ඒ දාණය ඒ ඒ ප්‍රතිග්‍රහක ස්වාමීන් වහන්සේගේ අතරපත් කිරීම කියන වස්තු දානයි කියලා. ඉතින් මේ දෙකේදී අටුවාචාරින් වහන්සේ අහනවා මේ චේතනා දානේද උතුම් වස්තු දාණයෙන්. මම දානයක් දෙන්න ඕනෑ කියලා ලෝභයෙන් නැත්නම් අර පිරිමැස්මෙන් Tamange gedara කටයුතු කරන ඉන්නකොට හිත බලවත් හිතවිලක් එනවා. ඒකට අපි කියන චේතන දාන. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙනකොට වස්තු දාන කියන. මේ දෙකෙන් කොයි එකද බලවත්? නැත්නම් වැඩි කුසල් තියෙන්නේ කෝකෙද කියලා ගත්තොත් ඒ අටුවචාන්ලාංශගේ මතයේ තියෙන චේතනා දාණය තමයි වැදගත්ම දේ. ඒ අනුව තමයි අනික් දාණය දෙන්නේ. අන්නේ ඒ වගේ අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්නවා කියලා දැනගන්නකොටම ඒ දැනගන්න එකට කියනවා කාරාපක අප්‍රමාද කියන කර දෙන්නා වූ අප්‍රමාදයක්. හැබැයි කාම කර දීලා නැහැ. ඊට පස්සේ කාරක අප්‍රමාදයෙන් කරන්නේ අර පිටපොට ගියතනින් ආපහු ගෙනල්ලා මූල කර්මත්තාට දාන. අනේ මූල කර්මත්තාට දානකොට ඒක උනාට පස්සේ කල්පනා කරුවොත් හිතවිලි යන්නේ ඉස්සලත් මූල කර්මත්තානේ හිටියේ මේ හිතවිල්ල කරදර කෙරුවා පස්සේ ආයෙත් දැන් මූල කර්මස්ථානේ ඉන්නේ. මැද කොටස ප්‍රමාදී. අප්‍රමාද චිත්තක්ෂණයක් එසේ අප්‍රමාද චිත්තක්ෂණ රාශිය ඊට පස්සේ අප්‍රමාද චිත්තක්ෂණ. එතකොට අර පටන් ගත්ත අප්‍රමාද චිත්තක්ෂණේ ඉඳලා දැන් මේ අප්‍රමාද චිත්තක්ෂණයට එනකොට අරමුණේම කීකරුව දිගට යන ගතිය තියෙනවා නම් අතරමැද කරපු හිතවිලි ටිකෙන් පමාදෙන් ලොකු හානියක් වෙලා නැහැ. කීකරුකම තාම තියෙනවා අරමුණෙම තියෙනවා. මෙන්න මේකෙදි අපි ඊයේත් කතා කරපු විදිහට භාවනා කරන එකනගේ හිත පිට යාම පශ්චාත්තාපයට කාරණාවක්. නමුත් පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ අපි හිතවිලි රමණය කරමින් ඉන්නේ වෙලාව. ඊට පස්සේ හිතවිලි වලින් ඉඳලා ආය අරමුණට එනකොට තමයි පශ්චාත්තාපයට අපිට වෙලාව හම්බ වෙන්නේ. නමුත් වෙලාව වුණොත් මොකද වෙන්නේ? ආපහු අරමුණට ආවත් අරමුණේ සම හිත පවත්වා ගන්න බැරි වෙනවා හිතේ පශ්චාත්තාපය නිසා. ඒ නිසා සාරිපුත්‍ර සාන් සඳහන් කරනවා ප්‍රමාදය ගැන දැනගත්තට පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් ඒක බලවත් සතියක් කියලා. මෙන්න මේ විදිහට සතිය නැති වුණත් ආපහු ඇති වෙන අවස්ථාවේදී ඒකේ නියම පරෝජනය අරගෙන අරමුණේ තියෙන්න නම් මේ නොසැලෙන ගතිය අවශ්‍යයි. සතිය පිළිබඳව විවේකීව සතිය වඩන්න ඕනකම එනවා එතකොට. විරාගීව සතියක් වඩන්න වෙනවා සතියේ තිබුණත් හොඳයි නැති වුණත් හොඳයි. ඒ වගේම සතියේ පිට යෑමක් නැතුව නිරුද්ධ වීමක් නැතුව මේ ආපව් කාරාප කපමාද සහ කාර කපමාද කියන දෙක පරීක්ෂා කරන්න බලන්න වෙලාවක් එන්නේ නැහැ අපට. ඒ නිසා සතිය කියන එක වරක ඇති වෙනවා වරක නැති වෙනවා නැති වුණත් ඇති වෙන පැත්ත බලලා නොසලී ඉන්නකොට නිරුද්ධ වුණත් සතිය මොකද්දෝ ක්‍රමයට අපිට මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ආපහු පාරට ගන්න පුළුවන් ක්‍රමයක් ඒ දෙවෙනි කෑල්ල අපේ එකක් නෙවෙයි ඒක සතියේම චිත්ත නියාමයක් යම් විදියකට දානයක් දෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරලා වැඩ කරනකොට ඉබේ මේකට අඩුම කඩම සම්පූර්ණ මිනිස්සුත් හම්බ වෙන කොහොම හරි දානෙ දෙවෙනවා. ඒ වගේ අර කාරාපකප්පමාදේ කියනකොට Taman පිටපොට ගිය බව දන්න අප්‍රමාදයේ පහළ වෙන මට්ටමට සතිය වඩාගත කෙනෙකුට නම් දැනගත්ත ගමන් ආපහු එන එක ධර්ම නියාමයක්මයි. ඒක චිත්ත නියාමයක්මයි. අන්න ඒ පැත්ත නිර්පත්‍විතව සිදු වෙන්නේ නොසැලෙන මනසක්. සතිය නෑ කියලාවත් කම්පාණ වෙන මනසක් ඇති කෙනාට තමයි. මෙන්න මේක තමයි වඩන ලද සතිය බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ඒක පන්නරේ තියන්න වෙනවා. බල කවන්න වෙනවා. මොකද්ද බල කවනවා කියලා කියන්නේ සතිය කැඩුනට පශ්චාත්තාප වෙන්නේ. හරි අමාරුයි මොකද හේතුව මේ සත්‍ය පිළිබඳව අපේ තියෙන බලවත් මනාප භාවය සහ ඒකේ තියෙන සෝබන චෛතසිකයක් කියලා හිතන ගතිය නිසා. නමුත් අපි කැමැති වුණත් අකමැති වුණත් අනිවාර්යයෙන්ම ඒ දිගට දිගට යනකොට මේ தත්වලට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙන්න වෙනකොට හරියට බණ අහලා කාරණාව හරියට තේරුම් ගත්ත එකන ඒ සතිය කැඩෙන හැම අවස්ථාවකම උත්සාහ කරනවා කලකල බෑනියක් නැතුව ආපහු ගෙනල්ලා මට සතිය පිහිටවන්න පුළුවන් තත්යක තිබුණාද කියලා. ඔත්තන තමයි සත්පුරුෂකම තියෙන්නේ. ඔතන තමයි අපි මෙතෙක් කරපු භාවනාවේ තියෙන ඒ ප්‍රගති පරීක්ෂණේ. ඕනම කෙනෙක් පශ්චාත්තාප වෙන්න ඉඩ තියෙන නමුත් සරුවචනාංශ අපිට පැත්තකට ඉඳලා කිය මතක් කරලා දීලා තියෙනවා. ඕකෙත් සතුටු වෙන්න දෙයක් තියෙනවා. මොකද්ද? කැඩුනට පස්සේ හදන්න පුළුවන් නම් කැඩෙන කැඩෙන වාරේ හදන්න පුළුවන් නම් හදන හදන වාරේ Tamanට අමුතු සතියක් මිහිරියාවක් එන්නේ හිතට අමුතු ඒක මේ කාම වස්තුවක් හොඳ ලස්සන රූපයක් බලලා සද්දයක් අහලා ගන්නෙකුත් නෙමෙයි. එහෙම නැත්නම් මේ ඉන්දිය ධර්මයේ කියන සතිය වැඩිවීමෙන් ඇතිවෙන සතුටකුත් නෙවෙයි. සතිය කැඩුණාට පස්සේ කලබල වෙන්නේ නැතුව ආපහු ඒක හදනකොට මෙන්න මේ කියන පන්නරේ ඒක නිකන් මේ මනුස්ස මනසකට තරම් නොවන තරමේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා. ඉතින් ඒක කරන්න බෑ සතිය හඳුනන්න නැති කෙනාට. ඒක කරන්න බෑ කවදාකවත් මේ උපදේශයේ අරගෙන ලෑස්තිලා ගියේ නැති කෙනාට. ඒක කරන්න බෑ සතිය ගන්නකොට පශ්චාත්තාප වෙන එක කරන්න. ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඇත්තටම පශ්චාත්තාප වෙනවා. නමුත් අන්තිමට යනකොට ඒක තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ කියලා අර හාමුදුරන්ට ආරාධනා කරපු මිනිස්සයා වගේ හාමුදුරනේ ඉතින් අපි කියන දානයක් දෙන්න හදන ඔබ වහන්සේලා ඔබ වහන්සේ වැඩියොත් හොඳයි නොවැඩියත් කමක් නැහැ. නොවැඩියත් වැඩියත් හොඳයි කියලා කියනවා. ඒ වගේ මේ සතියත් එක්ක සෙල්ලම් කරලා කරලා කරලා කරලා ඒක කීකරු කරගත්තට පස්සේ අපිට කියන්න තියෙනවා උඹට ඊපානම් එක වාරයක් අප අපට දහස් වාරයකට තොප වේපා කියලා උඹ යන්නේ ඵලයන්. උඹ සතිය නෑ ඵලයන්. මම ආපහු ගන්න හැටි දන්නවා. අන්න ඒ තරමට ඉංජු ඉංජු කියලා සතිය ගන්න පුළුවන් තරමට දිනු කරාට පස්සේ අන්නේ සතිය තමයි කියන්නේ විවේක නිසිත සතිය, විරාග නිසිත සතිය, නිරෝධ නිසිත සතිය සහ පටිනිස්සක් ගානුපස්සී සතිය. කවදාකවත් එහෙම කෙනෙකුට පශ්චාත්තාවයක් වෙන්න ඉඩක් ඉන්නේ නැහැ. ඕන තරම් හේතු තියෙනවා හිත කැඩීම නිසා පශ්චාත්තාප වෙන්නේ. මේ පුද්ගලයා උත්සාහයක් ගන්න කැඩෙන කැඩෙන වාරේ 100ක් බැරි නම් 80ක්වත් ආපහු සතිය පිහිටීම සඳහා බැලුවොත් මහා ගැඹුරු ධර්ම ටිකක් තේරෙයි. මොන්න තරම් පාප හිතවිල්ලකින් හෝ මොන්න තරම් සද්දකින් හෝ මොන තරම් වේදනාවකින් සතිය කැඩුනත් ආපහු සතිය තිබුණ තැනට ගන්න එක වළක්වන්න පුළුවන් මොනම බලවේගයක්වත් මේ තුන් ලෝකේ නැහැ. දෙවියෙකුට ඒක වළක්වන්න බෑ, මාරයෙකුට ඒක වළක්වන්න බෑ, අන්‍යාගමිකයෙකුට වළක්වන්න බෑ, දේවදත්තට වළක්වන්න බෑ. මෙන්න මේ අභිෂේකේ ලබන්න පුළුවන් මිනිස්සයා. මම මේ වඩාගත් සතියෙන් මම මේ manussත්වයේ ඉහළම කෙලවට යනවා. මොකද? කැඩෙන්න පුළුවන් ඕනකමට කැඩිච්චාවයි මගේ කර්ම නිසා කැඩිච්චාවයි මගේ දුස්චර නිසා කැඩිච්චාවයි අල්ලවගෙද නිසා කැඩිච්චාවයි ආහඬුව නිසා කැඩිච්චාවයි වැස්ස නිසා කැඩිච්චාවයි කැඩෙන එකක් කැඩිච්චාවයි මට තියෙනවද මේ කැඩීම නිසා පිරිහෙන ගතිය මගේ තියෙන ප්‍රභවයේ මගේ ආපහු ගන්න පුළුවන් ශක්තියට ඇඟිලි ගහන්න පුළුවන් බලයක් දෙවෙන්නක් දෙවෙනි බලයක් තියෙනවද කියලා බැලුවොත් මේ සතිය නැවත පිටවා ගැනීමේ අධිකාරී ශක්තියක් කිසිම කෙනෙකුට නැහැ තමන්ගේ මේ ධර්මයේ සද්ධර්මයේ වශයෙන් අහලා හදාගත්ත ශක්තිය ඇර. මෙන්න මේ අභිෂේකේ මෙන්න මේ කියන සතියේ තියෙන මේ නෛර්යානික මේ මේ ඒකට කියන්නේ නයිසර්ගික ගුණය තේරෙන්නේ පොළවේ ගගහ බඩුවේ කරනකොට තමයි. පොළවේ ගහගා විකුණන්න ඕනේ සතිය. එනවනම් වරේ යන්නේ ඵලයක්. මට තියෙන්නේ ඒ අශීරු අවස්ථාවේ අපිට වංචනික විදියට අපිට ചാටු කරලා අපිට මායාවී කරලා සතිය යන්න ගියාට බලයින පුළුවන් නම් ඔබට නැවිත් ඉන්න පුළුවන් ද බලපන් මම ලෑස්ති වෙලා ගියොත් මම ඒකට නියමාකාරයෙන් කටයුතු කරොත් නැත්නම් විවේක නිසිතං සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාන පස්සේ ඉතින් මේකට අපිට නිකන් තවත් අඩුම කඩම ටිකක් සම්බන්ධ කරගන්න පුළුවන්. අපි දැන් ඔන්න අර නිදර්ශනෙම ගන්න. අපි භාවනා කරනකොට හිතවිල්ලක් ආව. මෙන්න මේ හිතවිල්ල රාග හිතවිල්ලක් කියලා. එහෙම නැත්නම් අපි මේක ද්වේෂ හිතවිල්ලක් කියලා. එහෙම නැත්නම් අපි හිතමු නිකන් ඔය ආයාල යන රාගෙත් නැති ද්වේෂෙත් නැති මඳහත් හිතවිල්ල. එතකොට අපි මේ මේ ධර්මතාවය අහපු කෙනෙකුට කියන්න පුළුවන්. එහෙමනම් අර සතියේ ඉන්නකොට ආපු මේ රාග හිතවිල්ල නිසා අකුසල් වෙන්නේ නැද්ද? ද්වේෂ හිතවිලි නිසා අකුසල් වෙන්නේ නැද්ද? එතකොට ඒක බලන්නේ නැතුව අපි සතිය අපහු ගත්තට එතන යටිපහු වෙන දෙයක් නැද්ද? එතන මේ මගේ චරිතයට හෝ භවනාට හෝ කළු ලපයක් එන්නේ නැද්ද කියලා. ඉතින් ඒකටත් කියන්න තියෙන මෙච්චරයි. අපි සතිය වඩාන යනකොට මේ රාග හිතවිල්ල ඉල්ලලා ගත්ත සචේතනික හිතවිල්ලක් නෙවෙයි. ඒක අචේතනිකව පහළ වෙච්ච එක චේතනාම්බික වේ කම්මං වදාමි කියන සරුවචනසේ කියාගෙන කියලා දෙන ධර්මයට අනුව අචේතනිකව පහළ වෙන ඒ හිතවිල්ලට ඒක අයවජාතක දරුවෙක්. අම්මා අප්පා ඉන්න එකෙක් නෙවෙයි. ඔයාලට උපන්න සාති කියලා යන්න කියලා තාත්තගේ කොටුවේ අසං කෙරුවොත් තමයි තමන් වග වෙන්න වෙන්නේ. අසං නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා සරුවත් චන්දසේ සඳහන් කරනවා ඒ තමන්ට එනවනම් මට ඒ වෙලාවේ රාග හිතිල කියලා ඒ රාග හිතිල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරන්න නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒක ආපු එකක්. ඒ ආපු එක මම මගේ මල්ලේ දාගන්නේ පෘ탁ඥන කමට තමයි. බුදුබණ දන්නේ නැති නිසා තමයි. මම දැන් බුදුහාමර කරදීපු මන්ත්‍ර ජප කරනවා. මොකද්ද? ඒ ආපු සද්දේ, ඒ ආපු වේදනාව, ඒ ආපු හිතවිල්ල මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මෙන්න මේ විදිහට ඒ එන එන කුණු කන්දල් ඔක්කොටම තැවිලා ඒව අයිතිවාසිකම් කියන්නේ මේ ලෑස්ති වෙලා ගියේ නැත්තම් තමයි. ඇත්තට ඉස්සර වෙලාම මේ වගේ කාරණාවක් හිතට වද්දාගෙන භාවනා කරනකොට ඉස්සල ඉස්සල වෙලාවේ කොහොමඩක්වත් එහෙම පශ්චාත්තාප ටිකක් එනවා. ඊට පස්සේ නැවත චින්තාමේ ඥාන මතින් නැත්තම් අන්වේ ඥාන මතින් එහෙම නැත්තම් ණය විපස්සනාට දාලා බැලුවොත් ඒ හිතවිලි වලට අයිතිකාරයක් නැහැ. ඒක නිසා මේ මෑතකදී මම කියව පොතක් thought without a think කියලා. හිතන්නේ නැති හිතවිලි රාශියක් තියෙනවා. ඇත්තටම අපේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එන හුඟක් හිතවිලි කිසිම තාත්තා කෙනෙක් නැති අවජාතක හිතවිලි. දන්නේ නැති කෙනා මේ සේරටම පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒකට මොකද කරන්නේ? කොහොමද බුදුරජාණන් වහන්සේ කියන්නේ ওই හිතවිලි ඔක්කොම ওই විදිහට කල්පනා කර ඉඳ ගියොත් එමස උයාගත්ත බතක් කන්න හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිත චිත්ත පීඩාවේ තියෙන්නේ. මේක මේ මොන විදිහෙන්වත් සුද්ධ කරගන්න බෑ කියලා. නමුත් යම් ප්‍රමාණයකට සතිය වඩලා බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ඒ එනේන හැම හිතවිල්ලකදීම එනේන සෑම බාධාවකදීම එනේන සෑම කරදරයකදීම ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් දැන් මෙතනදී යෝගාවචරය හොඳ දෙයක් ආවත් ඒකේ වගකීම් බාරගන්නේ නරක දෙයක් ආවත් වගකීම් බාරගන්නේ මොකද Taman දන්නවා ඒක සචේතනිකව කෙරුවනම් දාන්න. නමුත් මේක අචේතනිකයි. මෙන්න මේ විදිහට වඩලලද බොජ්ජංග ධර්ම මත පිහිටලා කටයුතු කරනකොට සතිය හෝ වේවා අසතිය හෝ වේවා ඒ වගේම ඊට පස්සේ තියෙනවා මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ ධම්ම විචේ සම්බොජ්ජංගේ කියලා අපි මෙතෙක් ඉගෙනගත්ත ධර්ම මල්ල. ඒ ධර්ම මාලෙකින් වැඩි වෙන්න වැඩි වෙන්න පොහසත් කියලා අපි හිතන්නේ. වැඩි වැඩියෙන් සූත්‍ර කොටසක් දාන්න, කටපාඩම්ෙන් දාන්න, පාලි දාන්න, ව්‍යාකරණ දාන්න දන්නවනම් අපි පොහසත් කියලා. නමුත් සරුවචනාංශයේ ඔය අලගද්දුපු සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ධම්මෝපි වෝපික්ක වේ පහතබ්බා පගේව අධම්මෝ. මානේ මේ ධර්මයත් උඹලට අතහරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද කියලා. ඒ ජාවිත හිතන්න පුළුවන් වෙයිද මේ ආසාවෙන් මේ ඉගෙන ගන්න බණ. අපි ආසාවෙන් මේ එකතු කරගන්න ධර්ම ටික අපිට අතහරින්න වුණා සතුට වෙන්න පුළුවන්. අපි හිතන්නේ එහෙම නෙමෙයි මේක දවසින් දවස වැඩි වෙන්න වැඩි වෙන්න මේ සතුට කියලා. නමුත් සරුවචනාංශයේ ධර්මේශ්වර ධර්ම ස්වාමී සරුවචන සඳහන් කරනවා නිවන් ලබන චිත්තක්ෂණේ ධර්මයක් අතාරින්න. අපි දන්නවා ඒ රීටිපැණීමේ දෙල්ලම පොලෝ ජම් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ගැන්න ගැම්මට වගේ සාමාන්‍ය දෙකමාරක් තුන් ගුණයක් ගැම්ම ගන්න පුළුවන් රිටට ආධාර කරලා රිටි පැනීමේදී. ඉතින් අපි තරඟකාරයෝ කීප දෙනෙක් එක්ක රිටි පැනලා පැනලා පැනලා අපි අවසාන පිම්මේදී අපි ජයග්‍රහණයක් වෙනවා නම් ජයග්‍රහයි වෙනවා නම් ඉතින් අපිට අපිට මෙතෙක් කළා උදව් කරපු අනික් අය පරදවන්න උදව් කරපු මේ රිට හරි වටිනවනේ. ඒ නිසා අවසාන පැනලිවල රිට බදාගෙන සූනියරයකට තියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? විසිකිරුවේ නැත්තම්. බාරකේ වදින වැඩිච්ච ගමන් ඉවරයි. තව තරගේ අවරෙන් තරගේ අවලංගු වෙනවා. ඒකේ දක්ෂකමට අන්තිම කෙලවරේ ගන්න දෙන උප්පරීම ගැම්ම අරගෙන රිට විසිකිරීමෙන් තමයි අවසාන Java බිඳුව ගන්න. එහෙමක ආදරේ මට උදව් කරපු රිට කියලා අල්ලගත්තොත් තරංගයේ මූලික කොන්දේශයක් ගන්නවා. එනිසා එතනදී ඒ විසිකරන විසිකිරිල්ල කවදාකවත් ධර්මයෙන් කරන අවනම්බුවක්වත් එනත අව탁සීරුවක්වත් නෙවෙයි උපරිම ධර්ම වැඩ ගැනීමක්. ඒකට සාමාන්‍ය අටුවාවේ නිදර්ශනය පෙන්වන්නේ ඔය විශේෂයෙන්ම සංකාර උපේක්ෂා ඥානයේදී කියන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි නොසලෙන හිත උපේක්ෂා ඥානය කියනකොට අපි මේ අපි ඉන පරිසරින් දර්ශනයක් ගත්තොත් අපි ඉන්නේ කැලණි ගඟයි. මේ පැත්ත ගම්පහ දිස්ත්‍රික්කට අහුවේ. ගඟෙන් එහා පැත්ත රත්නපුරයට අහුවේ. අපිට මේක රාජ්‍ය දෙකක් කියලා. මේ පැත්තේ ඉන්නේ ඊටාම දුෂ්ට බොහෝමත්ම තද බල දඬුවම් කරන රජ කෙනෙක්. ඒ නිසා සත්පුරුෂයෙකුට ආරංචි වෙනවා රජුර තමන් ගැන උදහස් වෙලයි කියලා. රජුර දැන් රාජපුරුෂෝ මෙහෙවලා තියෙන්නේ කියලා. ඉතින් ඒ රාජපුරුෂෝ ආපු ගමන් තමන් එතන අහුවෙච්ච තැන විනාශ කරන. ඒ නිසා මනුස්සයා දූවගෙන යනවා. දූවගෙන යනකොට ගඟ හම්බ වෙනවා. නමුත් ඒක පීනන්න දාන්නේ නැති එකක් නම් එමස දන්නා චිත්තක්ෂණයක් හරි ප්‍රමා වුණොත් මෙතන රාජපුරුෂයෝ ඉන්නේ අස්සය පිට අහු වුණොත් විනිශ්චය වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ ගඟයිනට ගිය මිනිස්සෙක් එහා පැත්තේ ගහකින් හරි කමන්නේ මෙහා පැත්තේ ගහකින් හරි කමන්නේ ගඟ මැදටම ගිහිල්ලා ඒකෙන් ගඟ මැදට පාත් වෙච්ච වැලක් තියෙනවනම් දූවගෙන ගිහිල්ලා ආපු වේගෙන් අර වැලේ එල්ලෙනවයි කියලා කියනවා. එල්ලිච්ච ගමන් ඒක වෙල පැද්දිලා එහා යුරට යනකොට අන්තිමටම ගිය වෙලාවේ වැල අතාරින්න ඕන. ඒසර ගඟේ තුනී වතුර තියෙන ප්‍රදේශයේ පහසුවෙන් නෙමෙයි පතිත වෙන්නේ කොහේ හරි ගලක් උඩ හරි කමන්නේ වැල්ලක් උඩ හරි කමන්නේ වතුර හරි වැටේ. ඊවසේ ඒ වෙලාවේ අත හැරියේ නැත්තම් මොකද වෙන්නේ? ආපහු එනවා හිටපු යුරට. එතකොට ආයෙ බයක් ඇති වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු ආයෙත් යන්න ගියයි කියලා දෙවෙනි සැරේ යනකොට ඉස්සලා ආපු තරම් වේගයකින් කෙලවරට යන්නේ නැහැ. ඒ නිසා වැලේ පොරොජනේ අරගෙන අන්තිම තල්ලුව ගිහිල්ලා ඒ වැල අතාරිනවා. අන්න ඒක තමයි සත්පුරුෂයෙකි තියෙන ඒ ධර්මය නිසි අයුරු වැල නිසි අයුරු පාවිච්චි කරන ක්‍රමය. ඒ වගේම ওই සතිය වගේම ඒ ධම්ම විචේ නැත්නම් ධර්ම විචක්ෂණ ඥානෙ ධර්මයේ පිළිබඳ හොඳට විග්‍රහ කරන්න පුළුවන් ගතිය වුණත් අපි තේරුම් ගන්න ඕනේ මේක උපකරණයක් පමණයි නිවන නෙවෙයි. නිවනට යන්න උපකරණයක් විතරයි අතහරින්න වෙනවා. ඒ වගේම තමයි ඒ එදිනදා ජීවිතය ගත කරනකොට අපිට සාමාන්‍ය සම්මුති සත්‍ය පිළිගන්න වෙන වෙලාවක්. එතෙන්දී ධර්මයේ පැත්තක තියන්න. අපි හිතමු අපි කිසිම බුද්ධ ධර්ම දන්නේ නැති අන්‍යාගම පිරිසක් එක්ක සමිතියක් සමාගමක් පවත්වනකොට එයාට අපි ඒ කට්ටියගේ ඒ සමිතියේ ඒ විවස්ථාවට යටත් වෙලා කටයුතු කරනවා මිසක් අපි මේ ධර්මයකට දාගන්න ගියොත් එimhe සම්පූර්ණ අවුලක් ඇති කරගන්නවා. ධර්මයේ තියෙන එකට නෙවෙයි. ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ ඒ පිරිසත් එක්ක ඉන්න වෙන්නේ සුළු වෙලාවයි ඒ කට්ටියගේ සම්මුතියට අනුව ඒ අනුව කටයුතු කරන්න. ඒකට කියන්නේ වවුලයින්ගේ දෙට්ට ගියාට පස්සේ පුටු ඉල්ලලා සම්දු කරන්න එපා. ඌ ඉන්නේ එල්ලිලා ඉතින් අපි ගිහලා එල්ලිලා ඉන්න යන්න නැත්නම් යන්න එපා. අපි කිව්වොත් එහෙම නෑ අපි හදලා තියෙන්නේ පුටු පුටු ගාලමයි. ඉෂා ගිය ගම අපිට පුටුවක් ඕනයි කියලා කිව්වොත් ඒගොල්ලෝ ගෑ මේ කොන්ෆරන්ස් එක කරන්න බෑ. ඒ නිසා වවුලා ගෙදරට ගියාට පස්සේ පුටු ඉල්ලන්න යන්න එපා. ඉතින්දි දැනගන්න ඕනේ ධර්ම නෙමෙයි තියෙන්නේ. මේ පොඩි වෙලාවයි ඉන්නේ. ඒකට යපිලා ඉන්න දැනගන්න ඕනේ. ඉතින් අපි බෞද්ධයන් වෙලා තියෙන හැම බෑ ඒගොල්ලන්ට ඒ යන්නේ යන තැන් වල ඒ බුදු සක්කාරය යා මේවා කරන්න ගියම අනවශ්‍ය ප්‍රශ්න. ඒ නිසා ධර්මයේදී උනත් කමන්නේ මේ පොදිය බිම තියන්න වෙලාවක් එනවා. ඒක ප්‍රයෝගශීලීව බිම තියලා කළ යුතු කාරණාව කරන්න මේකට ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍යයි. ඊට ඉස්සෙල්ලා බිම තියන තරම් ධර්මයක් තියෙන්න ඕන හැබැයි. තමන්ට අවබෝධයක් තියෙන ඒකේ තියෙන ප්‍රෝජනයක් දැන ගන්න ඕන. ඒ නිසා ධර්මේ මොනවත්ක්ම දන්නේ නැති කෙනෙකුට සතුටු වෙන්න බණක් නෙවෙයි මම මේ කියන්නේ. එයාට බිම තියන දෙයක් නෑ. ඒක නිසා එමන්සේ යන යන තැන් වල චපලව කටයුතු කරනවා. ඒක නෙවෙයි මේ. මෙතන අවස්ථානුකූලව ධම්ම විචය වුණත් ප්‍රෝජනේ සලකලා වැඩ ගන්නවා. කෙලස් කපන තාක් යම් තැනක ඒකෙන් අනුන්ට බාධාවක්, Tamanට බාධාවක්, කරදරයක් වෙන වැඩක් තියෙනවනේ. ඒ පැත්තක තියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තැනකදී මට මතකයි ඒ සරුවච්චන් වහන්සේ මේ ධර්ම ධර්මයම පුදුමාකාර විදිහට ලස්සනට අවබෝධ කිරීම සඳහා පාවිච්චි කරපු තැන එක දවසක් ඒ බමුණෙකුයි බැමිණෙකුයි ඉන්නවා ඒ බමුණ ඉතාමත්ම සද්ධාවන්තයි හැබැයි හරි දුප්පත් බැමිණි බමුණට හරි ආදරෙයි ඉතින් ගෙදර කන්න දෙයක් එච්චර නැහැ ඒ දෙන්නෙකුට ඇති වෙන්නත් නැහැ ඉතින් බමුණේ බැමිණිගේ පුරුද්ද තමයි ඉසල නිසා බමුණට ඒක කවලා ඉතුරු ටික කාලා එයා සන්තෝෂෙන් ජීවත් වෙනනකොට ඒ බමුණා මනාප නැහැ වැඩේට. ඒ නිසා බැමිණි කරන්නේ එලිපත්තේ බමුණා ගේ දිහාට ඉඳවගෙන අර තියෙන ටික එක එක කී කියා බමුණට කොහොම කොහම හරි කවනවා. හැබැයි බැමිණි එලිපත්තෙන් එළිය දිහා බලන්නේ. එතකොට පුදුරජානන්සේ එතෙන්ට පිටින් පාටිවයි. පින්නපාති වැඩියට පස්සේ දැන් බැමිණි දන්නවා දැන් දෙන්නෙක් තුන් දෙනෙක් වුණා. කරන්න බෑ නිසා ඔළුවෙන් කියනවා යන්නේ කියලා. බුදුරජාණන්සේ එළියේ ඉඳලා කියනවා යන්නේ නැහැ කියලා. ඒතර දැන් බැමිණිට හරි පුදුමයි මේ වගේ මේ මේ ඊ타ත්ම වැදගත් පුද්ගලයෙක් යන්නේ නැහැ කියලා. ඊට පස්සේ බැමිණි ආයෙත් කටක් බමුණාට කමර ගමන් කියනවා මූණෙන් කියනවා යන්නේ කියලා. බුදුහාමර කියන යන්නේ නැහැ. ඒකට බැමිට hina යනවා. ඒකට බමුණ බලනවා බැමිණිගේ මූණ <clears throat> hina යන ගතිය. බමුණ විචාර පිටුවසල් බලනකොට පුදුර යනවා. ඊට පස්සේ යාට විශාල ශ්‍රද්ධාවක් ඇවිල්ලා කියනවා අනේ බුදුහාමුදුරනේ මට තියෙන්නේ අනබු බත් ටික විතරයි. එයාට ඊට පස්සේ බත් කන කොහොමඩක්වත් කැමැත්තක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කෙරේ උගාක්ම සද්ධාන්ත බමුණ. ඔබ වහන්සේ බාර ගන්නවා නම් මම මේ අනව බත බෙදන්න කැමති ස්වාමීන් මට වෙන මොනම පිරිසුදයක්වත් දෙන්න නෑ. නමුත් ඔබ වහන්සේ ගෙදරට වැඩියට පස්සේ මට නොදිත් බෑ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔබ කැමති නම් මේ අනාපු බත් ටික බෙදාපන්. ඒකට බැමිනිට කතා කරන දෙයක් නෑ. බමුණ ගිහිල්ලා අර අනාපු බත් ටික බෙදලවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස්සයෝ දානි දීලා ඒ පිසාච ප්‍රේතයන්ද කියලා ඒ සමහරට ඉඳුල් බත් ටිකක් පැත්තකට දානවා. අපි ශ්‍රමණියෝ පිසාච ප්‍රේතයෝ තමයි කියන්නේ. අපි කාගේ හරි ඉඳුල් බතක් කාලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේක සම්පූර්ණ කුසලෙඹට සිද්ධ වෙනවා. කවදාකවත් මේ අනාප බතක් බෙදුවේ බුදු පාත්‍රයේ බෙදුවේ මේක පහත් කළ හිතන්න බා. උඹට දෙන තුන උප්පරිම මේ දුන්නේ කියලා බුදුම විදිහට ඒ බමුණගේ අර දීපු බත්තිකේ සන්තෝෂය ඇති කරනකොට බමුණ සෝවාන් මාර්ගඵලය ලබනවා. එතකොට බුදුරජාණන්සේ පාවිච්චි කරලා තියෙන මේ උපක්‍රම දිහා බලනකොට සාමාන්‍ය සමාජ ධර්මයක් පාවිච්චි කළා තමයි මේ වැඩේ කරන්නේ. බුද්ධ ඥානසර ගැළපෙන්නේ නැහැ, gedara මොකක්වත් නැහැ කියපුවාම යන්නේ නැහැ කියන්නේ. මම දන්නවා මේ වගේ ක්‍රමයකින් තමයි ඒ බමුණට අවධානයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ උනත් පාවිච්චි කළා තියෙන්නේ තන්නේ ක්‍රම ප්‍රයෝජනයක් සඳහා. ඒ නිසා උන්වහන්සේම දේශනා කරනවා ධම්මෝ පියෝපික්කවේ පහතබ්බා පගේ වාදම්. මහණිඹලට ධර්මියත් අතාරින්න වෙනවා අධර්ම ගැන කොමන කතාවද කියලා. ඉතින් මේ නිසා භාවනා කරගෙන කරගෙන යන අයට ඒ ධර්මයේ ඉගෙනීමට මන්දෝත්සාහය කිරීමක් සඳහා නෙවෙයි මේ මතක් කරන්නේ. ඒක අවශ්‍යයි. සුතමේ ඥානය අවශ්‍යයි, චින්තාමේ ඥානය අවශ්‍යයි. ඒවා තියෙන භාවනා කරනකොට එන අත්දැකීම හොඳට කැඳේ ගල බීරුව වගේ තේරෙන ගතියක් තියෙනවා. නමුත් මේකට ඇල්මක් ඇති කරගන්න එපා. මේවා නැති වෙන වෙලාවක් එනකොට පශ්චාත්තාප වෙන්න එපා. ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ විවේකීව වඩන්න ඕනේ විරාගීව වඩන්න ඕනේ නිරෝධව දක්වමින් වඩන්න ඕනේ පටිනිස්සග්ගාන පස්සිය වඩන්න. දීලා දාන අදහසින් මේ ප්‍රයෝජනේ පිණිස සලකලා මිස ඒක නිෂ්ඨාව කරගන්න අරකයි. ඊගාවට විරිය සම්බොජ්ජංගේ ගත්තම අපි නිතරම එලඹ සිටි සීයේ අප්‍රජාත ධෛර්යයෙන් කටයුතු කරන්න වෙනවා. කටයුතු කරගෙන යනකොට සමහර වෙලාවල් වලට පුදුමාකාර විදිහේ කුසීත හිතවිලි සහ නිදිමත හිතවිලි එපා වෙන හිතවිලි එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට ඇත්තටම අර සාමාන්‍යයෙන් යමකමක් හම්බ කරන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න වෙලාවේදී එහෙම නැත්නම් සමාජීය වශයෙන් දේශපාලන බලයක් ඇති කරගන්න යන වෙලාවේදී එතන සමාජ මේ සිද්ධියක් ඇති කරන්න යන වෙලාවේදී පශ්චාත්තාප වෙනවනේ පරදින වෙනවනේ ඒ පරදින වෙලාවේදී ඊනවට වැඩිය බොහොම ගැඹුරින් ආත්ම නිෂේධනයක් ඇති වෙනවා. මොකද මට මේ වෙලා තියෙන්නේ මොකද කරන මොනම දෙයක්වත් හරියන්නේ හරිම කම්මැලි. හරිම නිදිමත. හරිම පශ්චාත්තාප. ඉතින් එතකොට මේ යෝගාවචරය දන්නවනම් මේ වීරියේ වීරත්වයේ උච්චාවච භාව තියෙනවා. වීරි කියන්නේ එක වෙනස් වෙන සුළු එකක්. වීරියේ තියෙනවා දුක්ඛදායක තත්වයක්. වීරියේ තියෙනවා Taman ඕන විදිහට හිටින්නේ නැති ආණ්ඩු මට්ටු කරන්න බැරි තත්ත්වයක්. කීකරු කරගන්න බැරි තත්ත්වයක්. දැන් මේ තියෙන්නේ එහෙම එකක් තමයි. ඒ නිසා මේක මම නෙවෙයි මේ. මේ ඇතිවෙච්ච පශ්චාත්තාපය මගේත් නෙවෙයි. මේක මගේ ආත්මයක් නෙවෙයි. මේ පශ්චාත්තාපය මේ කම්මැලිකම මේ නීරසගතිය සත්තනම් ওই වාගේම තව ටිකකින් හිතේ උනන්දුව ප්‍රබෝධය ඉදිරියට බලන ගතිය අරමුණු තෝරන ගතිය හොඳට එන්නේ ඉඳී තියෙනවා. මේ චිත්තක්ෂණයේ මේ කුසීත භාවයේ තිබුණට නැවත උනන්දු හිතක් ඇති එන්න පුළුවන් ශක්තිය මේ නිෂේධනෙ වෙන්නේ නැහැ. ඉත්‍ත්‍ය හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකත් ජවනිකාවක් විතරයි. මේ නාඩගමේ එක ජවනිකාවක් විතරයි. ඒකට විශාල වශයෙන් කල්පනා කළා ඇයි මට මෙහෙම වුනේ? මේක උනාම මොකද කරන්න ඕනේ? මොකද්ද හේතුව කියලා දැනගන්න නම් හිතක් එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක එච්චරම විනිශ්චය කරගන්න බැරි වුණාට ප්‍රශ්න කරන්න එපා. මේක දහස්වර එනවා. දසදහස් වරේන. හැම වාරයකදීම මේ වීර්ය චෛසිකය පිළිබඳව විවේක නිශ්චිතව බලන්න පුළුවන් නම් විරාග නිශ්චිතව බලන්න පුළුවන් නිරෝධ නිශ්චිතව බලන්න පුළුවන් පටිනිසක් ගන්න පස්සේ බලන්න පුළුවන් නම් මේ එනේන හැම වාරයක් පාසා තමන්ගෙම ඒ ඥානයේ අත්දැකීමේ භාවනා තල තුනකමේ අන්ත පන්නරයක් එන්න පටන් ගන්නවා. ඉස්සල නම් ඇත්තටම හරීම මේ ඒ කියන්නේ පශ්චාත්තාප දනවන සුළුයි. එහෙම නැත්නම් ආත්ම නිෂේධනයක් ඇති කරනවා. විශේෂම කියනවා නම් ඔය කායानुපස්සනා කොටස සංසිඳිලා හොඳට හිත කීකරු වේගන එනකොට සමහරලාට මහා කම්මැලි නීරස ගතියක් එනවා. ඒක හරි තදිම බලපානවා. පළවෙනිම පළවෙනිම අත්දකින්න අවස්ථාව. අන්නේ වෙලාවේදී ඒකට හරියටම කල්යාණ මිත්‍රෙක් හම්බුනේ නැත්නම් ධර්මයේ අහලා තිබුනේ නැත්නම් සමහරු ධර්මයේ පිළිබඳව පශ්චාත්තාප වෙලා වැරදි නිගමන වලට යනවා. කොච්චරද කියනවනම් බුද්ධ ආගම අතහැරලා වෙන ආගම් වලට යනවා. මොකද හේතුව මම භාවනා කරලයි මේ කියන්නේ. ඒක කරනකොට මේ වගේ එපා වෙනවා. මේක දුක ඇති නැති කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන නමුත් කරන්න කරන්න දුක වැඩි වෙනවා. එනිසා මම කැමති නම් බුද්ධ ආගම කරන්න, මම කැමති නම් භාවනා කරන්න කියලා අර අතරමැද අවස්ථාවේදී තද බල අධික තීන්දුව වලටත් එන ඇත්තෝ ඉන්නවා. නමුත් එක්කෝම හරි කරලා, කල්යාණ මිත්‍යාසුර ලැබිලා මේ ධර්ම වල හැටි කියලා දැන මේ පුද්ගලයා දවසක කොහමද මේක හරහා ගියොත් නම් සම්පූර්ණ වෙනස් චිත්‍ර කතාවක් එන්නේ. හැබැයි එතකොට යා හිතනවා ආයෙ නම් ඊට පස්සේ මට එන සැපක් මේ කනගාටුවක් පශ්චාත්තාප එන එකක් නැහැ. එනමුත් ආයෙනවා. අන්නේම දහස්තර මේ උනන්දුවත් මේ පශ්චාත්තාපයත් නැත්නම් කුසීතකම නැවත නැවතත් එනකොට මේක චිත්ත tattයක් පමණයි. මේ හිත කියන්නේ මේ වගේ උලන් තැනක උලන් වදින තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ සැලෙන දෙයක්. ඒකේ චෛතසිකයක් විතරයි මේක. වීර්ය චෛතසිකය මේක වැඩි උණයි කියලා මම නෙවෙයි. වැඩි උණයි කියලා මගේ නෙවෙයි. වෙන කියලා මගේ ආත්මේ නෙවෙයි. අඩු උණයි කියලා ඒක මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, ආත්මයත් නෙවෙයි කියලා. වීර්ය චෛතසිකය පිළිබඳවත් මේ විදිහට හොඳට ඇති කොටත් නැති කොටත් සමහිත පවත්වන්න පුළුවන් නම් ඒක ඇත්තටම ඒ වීරත්වයටත් වඩා ධීරත්වයටපත් වුණා වගේ තමයි කියන්නේ. සාමාන්‍ය පැත්තට කියනවා සූර භාවයේ වීර භාවයේ තා ධීර භාවයේ කියලා එකක් තියෙනවා. සූර භාවය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් දියුණු කරගෙන මිනිහෙක් වෙන්න උත්සාහ කරන මනුස්සකට හරි ගියාම එනවා සූරයයි කියලා කියනවා. වීරයයි කියලා කියන්නේ තමන්ගේ පරිසරයටත් උදව් කරමින් තමන්ගේ ජීවිතයත් වට ගන්න නැතුව තමන්ගේ අභිවෘද්ධිය වට ගන්න නැති කියන ධීරයයි කියලා කියන්නේ මෙන්න මේ වගේ හොඳටම ඕනම කෙනෙක් විශ්වාස කරන පශ්චාත්තාවයක් ආවට මේ පුද්ගලයා දන්නවා මේක ස්ථිර හානියක් මේකේ වෙන්නේ නැහැ. මේ ගැන කියනකොට මට මතකයි මෑතකදී ස්වාමීන් වහන්සේ නමක් මතක් කරලා තිබුණා. අපේ චිත්‍රපටියක චිත්‍රපටි තිරයේ විශාල දිය ඇල්ලක වතුර දෝරේ වැක්කිරෙන චිත්‍රයක් පෙන්වුවාට තිරේ පෙඟෙන්නේ නැහැ කියලා. ගිනි කන්දක් පෙන්වුවාට ගිනි ජාලාවක් පෙන්වුවාට තිරේට මොනවත් වෙන්නේ. ඒකේ වෙලාවේ ඇතිවෙච්ච පොඩි සංඥාවක් විතරයි. ඒ නිසා මේ වේලාවක ගිනිකන්දක් දැක්ක වේලාවක වතුර දැක්කයි වගේ අපේ හිතේ මේ ඇති වෙන ඒ අවස්ථානුකූලව පහළ වෙන ඒ తত্ত্ব මමේ කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කියාගත්තොත් තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් ඇල්ලුවොත් පමණයි ඒක ඉතිහාසගත වෙන්නේ. එහෙම නැත්නම් ඒක ඉතිහාසයට යන්නේ මතකෙට යන්නේ තව මේ මහායානට බර ස්වාමීන් වහන්සේලමක් සඳහන් කළ තිබුණා. ආකාශයේ වලාකුළු ගියාට වලාකුළු වලින් ආකාශය කවදාකවත් කෙලෙසෙන්නේ වලාකුළු තියෙන උංගා කිට්ටුවක අහස ඊටේ හතියි අහස වලාකුළු වලින් බර වුණයි කියලා අහස කෙලෙසෙන්නේ නැහැ ඒ වගේම චෛසිසික ධර්ම පෙරළුණයි කියලා චිත්ත tattve මූලික tattve පෙරලියක් වෙන්නේ නැහැ ඒක නිතර නිතර දකපු කෙනෙක් දන්නවා බීරි ඇති වෙන්නත් පුළුවන් කුසිතකම ඇති වෙන්නත් පුළුවන් කුසිතකම ඇති වුණයි කියලා නැවත වීර්ය ගන්න පුළුවන් ශක්තිය නැති වෙන්නේ නැහැ. වීර්ය ශක්තිය ආවයි කියලා නැවත කුසිතකම එන தත්ත්වේ නැති වෙන්නේ නැහැ. ඒකට තමයි අනිත්‍යත්වය කියන්නේ විපරිණාමත්වය කියලා කියන්නේ. එහෙම නැත්නම් පෙරලෙන ගතිය. සංකර ගතිය. ඒ සංකර ගතිය දැනගන්න නම් අනිවාර්යයෙන්ම වීර්යවන්තයාට කුසිතකම අත්දකින්න වෙනවා. කුසිතවන්තයාට වීර්යය අත්දකින්න වෙනවා. මේ තුලින් තමයි අපේ හිතේ තියෙන සම්පූර්ණ පරාසය දොරපළු දෙකම විවෘත කරලා බලනවා වගේ හිතක මනුස්ස හිතක තියෙන පුළුවන් ඉවසන්න පුළුවන් දරන්න පුළුවන් ප්‍රදේශේ බලන්නේ නම් මෙන්න මේ වගේ විචල්්‍යතා එහෙම නැත්නම් උච්චාවච භාව එනකොට දරාන් සිටීමෙන් තමයි. එතකොට ප්‍රීති සුඛ ආදි වගේ වීර්ය සාර්ථක වුණාට පස්සේ යෝගාවචරය ලබන ප්‍රීතිය ਸਰුවඥාන්සේ පවා හරියට මේ උනන්දුකාරක විදිහට කතා කරලා තියෙනවා. ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති පස්සන්තු උදයබ්බය. ඒ එනේන ධර්මතාවය මෙහි එනවා මේ යනවා මේ එනවා මේ යනවා කියලා ඇති වෙන්නේ නැති වෙන්නයි කියන මේ ඇතිවීම නැතිවීම දෙක ප්‍රකටව ප්‍රබලව එන වෙලාවේදී ඒ පුද්ගලයාට අපි සංග සිංහලෙන් කියන පස්සනක් ප්‍රීතියෙන් පිනායන. බුදුමාකාර සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. මේක ඇත්තටම කවදාකවත් රූප බලලා සද්ද අහලා ගන්ධ රස බලලා ගන්න බැරි જાති. බුද්ධම නිර්ාමිෂ සැපයක්. අන්නේ නිර්ාමිෂ සැපේ ආවත් මේක බුද්ධියට සින්න වෙන්නේ නැහැ. මේක අවශ්‍ය හේතු කරුණ නැත්නම් අවශ්‍ය හේතු ධර්ම තියෙන තාක් කල් තියෙයි. හේතු ධර්මත් ස්ථිර නැහැ ලෝකේ. හේතු ධර්ම නැති වෙච්චාම ඒක නැති වෙනවා කියන එක වළක්වන්න කෙනෙක් නැහැ. ඒකට අර ප්‍රීතිය හා සමාන පශ්චාත්තාවයක් එනවා. ඉතින් හිතන්නේ නම් උගව දෙනෙක් හිතන්නේ ඒ සෝවාන් ආදී මාර්ගඵලයක් ලැබපුවාම එහෙම නැත්නම් මේ ධ්‍යාන මට්ටමට ආපුවාම ඊට පස්සේ ඒ සැප දුක දෙකේ සැප පැත්ත විතරක් ඉතුරු වෙයි කියලා. කවදාකවත් නැහැ. ඒ මේකට ඉඟියක් වශයෙන් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒ ස්වාමීන්ගේ විපස්සනා ඥාන විස්තර කරනකොට අපි පුංචි විපස්සනා ඥානයක් සාක්ෂාත් වෙනවා නම් ඊට පොඩ්ඩකට ඉසලා පුංචි දුකක් හරහා යනවා කියන්නේ. ඊට පස්සේ ඊගාවට ඊගාට තියෙන විපස්සනා ඥානය බලවත් නම් ඊට වඩා බරපතල දුකක් දීලා ඒ දුක හරහා ගියොත් ඊට වැඩිය බරපතල විපස්සනා ඥානයක් පාන. එnde එnde එnde විපස්සනා ඥාන ප්‍රකට ප්‍රබල වෙන්න වෙන්න කවදාකවත් මුණ දීපු නැති જાති විපස්සනා ඥාන හරහා ගිහිල්ලා තමයි ඒ ඥානයකට අපි පදනම සවසන්නේ. කන්දක් නැගිටින පල්ලමකී පල්ලෙම වටනො සෙල්ලමකී කිය වගේ පල්ලමට යන්නේ ඉස්සලා කන්දක් නැගිනවා. ඒක නිසා වෙන්නේ මොකද්ද? මීට වැඩිය බරපතල කණ්ඩක් ආවත් මං අරින්නේ නැහැ කියලා. එන්නේ එන්නේ එන්නේ අර වීරිය කැවෙන එකයි වෙන්නේ. එහෙම නැත්නම් බල කැවෙන එකයි වෙන්නේ. එතකොට අවසානයේදී මේ ප්‍රීතිය කෝක වෙතත් මරණ වේදනාව ආවත් ඒත් මම මේක අතාරින්නේ නැහැ කියන මට්ටමට ගියාට පස්සේ තමයි අමෘතය හම්බ වෙන්නේ. මූර්තය හරහා තමයි අමෘතය හම්බ වෙන්නේ. එනිසා ප්‍රීතිය ඇති වෙන්න ඕනේ. වරින් වර අපිට මේ යන ගමනේ අස්වැසිලක් තියෙන්න ඕනේ. නමුත් අස්වැසිල කවදාකවත් එක දිගට කවදාකවත් ਸਰුවඥාන්සිරවත් නැහැ. ඒ ਸਰුවඥාන්සේ නිග්‍රෝධාරාමයට ගිය වෙලාවක කිඹුලත්පුරේ ඒ විශාල සාක්‍ය පිරිසක් ඇවිල්ලා බණ ටිකක් කන්නලා ඇති. බුදුරජාණන්සේට ඉඳගෙන ඉන්න බෑ කොන්දේ අමාරු. ආනන්ද ආමුලන්ට කියනවා ආනන්ද බණ ටිකක් කියන්න. ආනන්දාමරෝ ධර්මාසනයට වැඩියට පස්සේ බුදුරජාණන්සේ මෙතන ගිහිල්ලා බුදිය ගන්න. සැතපෙනවා. සැතපෙලා බුදුරජාණන්සේ මේ මේ වේදනාව සමනය කරන බණ අහලා කියන ආනන්ද මම කිව්වත් ওই වගේ තමයි කියන්නේ බොහෝම හොඳයි බණ ටික කියලා. මම මේ කිව්වේ නැත්තේ වෙනම එකක් ඉස නෙවෙයි මට මේ කොන්ද රිදිනවා හින්දා. අපි හිතනවාද ඒ දෙසිතක් මහා පුරුෂ ලක්ෂණ සහිත 80ක් ව්‍යංජන සහිත සාරසංඛ්‍යක කල්ප ලක්ෂයක් පෙරමුපුර බුදුහාමුදුරන්ට කොන් දෙකක් කොහොම තියෙයි කියලා. ආතරයිටිස්, රුමැටික් පේන් අනම්මනම් තියෙයි කියලා. බුදුදේගේ අවසාන භවෙත් ලෙඩ රෝග 12ක් සඳහන් වෙලා තියෙනවා. ඒ එකක්වත් ආවයි කියලා බුදු ගුණයට හානියක් උනේ නැහැ. දෙසිත මහා පුරුෂ ලක්ෂණ මොනවාක්වත් උනේ නැහැ. 80ක් ව්‍යංජන වලට මොනවාක්වත් උනේ නැහැ. උන්වහන්සේගේ නෛර්යානික නැත්තම් මේ සර්වඥතා මොනම බාධාවක් නැහැ. මොකද ඒ ස්වභාවය. උන්වහන්සේ වසංගන්න යන්නෙත් නැහැ. ඒ ප්‍රීතිය හැමදාම තියෙනවනම් අඩු ගන්න බුද්ධ චරිතයක අනිවාර්යයෙන්ම චර්චක් පේනවා. ඒ වගේම සුඛය දැනගන්න ඕනේ නම් බුදුජානනාංශයේ නිදර්ශනයක් වශයෙන් මහා පරිනිර්වාණ සූත්‍රය කියවන්න ඒ කිවුලත් මේ ඈත තැනක ඉඳලා විශාල අමාරු වල ඉඳලා ඒ පරිණාම මංචකයට යනකොට අවුරුදු 80ක් වයසක මිනිසෙක් ගත කළ තියෙන අවස්ථාවල් ටික මුළු කකුල පිටියේ පපුතුල සම්පූර්ණයෙන් ඉදිමිලා මගේ දිගට යන ගමන් කියනවා ආනන්ද ඔය සිවුරපෙල්ල දෙන්න මට ක්ලාන්ත ගතියක් තියෙනවා මට සැතපෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා කොහේන් හරි කවන්න වතු ටිකක් හොයලාගෙන දෙන්නේ. ඒ දිගටම ගිහිල්ලා තියෙන ආනන්ද සාංශය මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ආයු සංස්කාරය ඇරලා මෙච්චර දුර ඇයි මෙච්චර වෙහෙස ගන්න මේ මේ වෙන දෙයක් වෙන්නයි ඉන්න තැන ඉන්න තැන. එතකොට කියනවා කුසිනාරාවටම යන්න ඕනේ. ඊට පස්සේ ඇයි කුසිනාරාව තෝරගන්නේ? නෑ නෑ මේක විශාල උඹ දන්නේ නැතුණාට පෙර බුදුරජාණන් වහන්සේලා අනන්තවත් සක්විති රජවරු අනන්තවත් පහළ වෙච්ච තැනක් ඒ නිසා කුසිනාරාවට යනවා. යන කම්ම වෙච්ච කිසිම දෙයක් වසංගලා නෑ. උංගෝ ස්වාමීන් වහන්සේලාට නැත්තම් ඒ බණ මහා පරිනිර්වාණ සූත්‍රය කියනකොට කියන හාමුදුරුවෝත් අඬනවා. ආහන කට්ටියත් අඬනවා. මේ බුදුරජාන් වහන්සේට වේදා තිබුණ මේ සුඛය අපි බලාපොරොත්තු වෙච්ච අපේ චරිතෙට අපේ ශ්‍රේෂ්ඨ චරිතයේ ඔය සුඛය කියන එක එක දිගට පෙත්ත කපු පොදියට තිබිලා නැහැ. අඩුපාඩුකම් වෙලා තියෙනවා. ඉතින් අපි භාවනා කරන්න යනකොට අපිට මේ සුඛ අවස්ථාව ඉදු හිඳු පහසුකම් සුඛය අනිකම දුක දුක් වේදනා එනකොට ඒ මතක තියාගන්නේ කිසිම සුඛ වේදනාවක් නිසා දුක නොයනවා කියන සාහිත්‍යයක් අපට නැහැ මොන තරම් දුකක් ආවත් ඊට පස්සේ ආය සුඛේ නොවෙනවා කියලා වෙනසක් නැහැ මෙන්න මේ සඳහා මෙන්න මේක දැනගෙන මේක තමන්ගේම సంతානය තුලින් තමන්ගේම ජීවිතය තුලින් අත්දකින්න නම් ඒ පුද්ගලයා මේ සුඛය එහෙම නැත්නම් මේ ප්‍රීතිය වගේ දේවල් විවේකීව බලන්න ඕනේ මේක නැතුණයි කියලා දැඩි මානසික ආතතිය ඇති කරගෙන ඒකට විදහාස විදහාසල කරන හොයා ව්‍යවෘත වෙන්න නරකයි. එහෙම වෙන ගතියක් නම් එනවා. එනකොටම ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒ රාග ద్వේෂ මෝහ කියන රාග ద్వේෂ මොහොත වැඩි මෙතන කතා කරන ගොඩක් වෙලාට තණ්හා මාන දිට්ටි කියන මේ ප්‍රපංච වෙන්න දෙන්නේ නැතුව ඇති හැටිය දැක ගන්න පුළුවන් ශක්තිය ඇත්තටම කරන්න පුළුවන් වෙනවා ඇත්තේ මේ බොජ්ජංග මට්ටමට චර්චයක් හදාගත්ත කෙනාට තමයි. නමුත් එයා මේ ටික කෙරුවේ නැත්තම් මේ හොඳ ධර්ම එනවා වගේම හොඳ ධර්ම යනවා මේක මගේ ජීවිතයට බාධාවක් පශ්චාත්තාවයක් ආත්ම නිෂේධනයක් කරගන්න නැති වෙන්නේ පන්නරේ තියන්න ඕනේ කියලා. ඒක ඇති කරගන්න බැරි වුණොත් යෝගාවචරයා හරි අපහසුතාවලට චෛතසික වශයෙන්පත් වෙනවා. භාවනාවේ දෝෂෙකුත් නෙවෙයි. භාවනා ප්‍රගතියේ දෝෂෙකුත් නෙවෙයි. නමුත් යෝගාචරය හිතාන ප්‍රකාර ප්‍රතිබිම්බය මවාගෙන හිටපු පිළිමිබුවට හානි වෙනවා වගේ පේනවා. නමුත් මේ ධර්මයේ කිසියම් වැසංගිල්ලක් එහෙම නැහැ. ඒ වගේම පස්සද්ධිය ආපු වෙලාවේදී මුළු කයම බුද්ධුම සුවයකටපත් කරනවා නැත්නම් ස්වභාවයෙන් ප්‍රතිශක්තිය වැඩිලා කාය ශක්ති කායේ මේ ලෙඩ රෝග නැති ගති මේ ධර්මයෙන් ඇති කරනවා. ඒකෙන් ඒක උණයි කියලා ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ කියන එකක් නැහැ. ආයශරයක් ලෙඩ වෙන්න පුළුවන්. ලෙඩ වුණාට ආයෙ සුව වෙන්නත් පුළුවන්. ඒ නිසා භාවනා කරනකොට තමයි දැනගන්න ඕනේ. එවැනි කොයි තත්ත්ව වුණත් ආවට ඒ තමන්ගේ මෙවා තුලින් නොසලී ඉදිරියට යන ගමනේ. එහෙම නැත්නම් මේ එව්වට යට වෙලා එතන එතන විනිශ්චය ඉල්ලමින් තීරණු කරමින් දඟල නැතු යන ගමන තමයි මේ තල තුනකම වගේ වශයෙන් ඉතුරු වෙන්නේ. ඉතින් ඒක විපස්සනා ඥාන පැත්තෙන් බලනකොට ඒ ඥාන දර්ශන විසුද්ධිය කෙලවර වෙන්නේ සංඛාර උපේක්ඛා ඥානෙ. කියලා සියලු සංස්කාරයන් વિશે උපේක්ෂා වෙනවා. සියලු සංස්කාරයන් වෙනකොට සතියත් සංස්කාරයක් ධර්මවිද්‍යා සංඛාරයක් ප්‍රීතිය සංස්කාරයක් සුඛයත් සංස්කාරයක් පස්සද්ධිය සංස්කාරයක් උපේක්ෂා මේ බොජ්ජංගයත් සංස්කාරයක්. මේ සංස්කාර ඇති වෙනවා නැති වෙනවා කියන එක පිළිබඳ මේ උපේක්ෂාව කියන එක ඇත්තටම අපි ඉපදිච්ච දවසේ ඉඳලම අපි ළඟ තිබෙන එක. නමුත් අපි කවදාකවත් ඒක මේ වටිනා දෙයක් වශයෙන්වත් නිවනට පෙත වශයෙන්වත් අපි දැනගත්තේ නැහැ. අපි හිතුවේ ඒක මේ වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා. අපි හිතුවේ කිසිම වැරදිල්ලක් නැතුව ඍජු පාරෙන්ම මෙහෙට යන්න ඕනේ කියලා. ඒ නිසා කිසි කෙනෙකුට මේ උපේක්ෂාව සඳහා නම් භාවනා කළ යුත්තක් නැහැ. ඒක දී ඇති සාධකයක්. නමුත් භාවනා කරලා ලෑස්ති වෙලා ගිහිල්ලා ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු කෙරුවේ නැත්තම් අපිට කවදාකවත් ඒකේ බුද්ධිය ලැබෙන්නේ නැහැ, මරණකම ලැබෙන්නේ නැහැ. දැන් හොඳට ගුණ ධර්ම වඩලා ඒ මනුස්ස හිතත් එක්ක, මනුස්සත්වයත් එක්ක අපි ලද්දා පටන් තිබුණ මේ ඉවසන්න පුළුවන් ගතිය නෝන්ජල්කමක්වත් බය ආදුකමක්වත් නැතුවට කරන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා යමක් කමක් හම්බ කරගෙන නැත්නම් යමක් කමක් කියලා කියන්නේ මෙතන ඉන්දිය ධර්ම බොජ්ජංග ධර්ම නැති කරගෙන ඒකත් ඇති උනත් කමක් නැහැ නැති උනත් කමක් නැහැ මම මේක කරන්න ගියා ඕනෑ කියලා කියනකොට ඇති වෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ මෙවැනි විශාල අපි කියන ජීවිත පරිත්‍යාගයෙන් කරන මේ භාවනා ජීවිතයක් සඳහා අපි මෙහෙවන්නේ අපි අසවල් දේ සඳහා යන්න හදන්නේ කියලා මෙහෙවන මෙහෙයුම අර්ථකථනයක් දී ගන්න බැරුව මේක වෙන්න ඇති බටහිරට ගිය බුද්ධ ආගම හැම වෙලාවෙදීම සුව සේවාවක් සුවේ සඳහා යොදාගෙන තියෙනවා. healing and therapeutic කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රිවෙන්ටිව් ප්‍රිවෙන්ටිව් එහෙම නැත්නම් වේදකමට වඩා හෙදකම හොඳයි කියන එක වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වේදකමක් නෙවෙයි ඒක හෙදකමක් නමුත් හෙදකමට යන්න වේදකම වෙලා සෞඛ්‍ය සම්පන්න ගතියක් තියෙනවා ඒ නිසා කවදා වෙස් බටහිරට ගිය බුද්ධාංග හොදලා පිරිසුදු කරන්න පුළුවන් වෙයි දන්නේ ඒ තරමටම ඒක මේ සුව සේවාවක් වඩපත් කරලා දැන්වත් අඩු ගන්න බටහිරත් යන කල්පනා කරන්න සිද්ධ වෙනවා මේක වේදකමට වැඩිය හෙදකමක් කියලා මොකද ඒ තරම් විකිනෙන්නේ නැහැ මේ ඒ බුද්ධ ආගම මේ විදිහට ඉදිරිපත් කරේ නැත්තම්. ඒ නිසා යම් කිසි දවස් 10 භාවනාවක් හෝ 15 භාවනාවක් කළොත් එයා ගිය ගමන් අහන්නේ මට මොනවද හම්බෙන්නේ කියලා. මෙච්චර ගාණක් මම දෙන්න කැමති. ඒක ප්‍රශ්නයක් නැහැ. මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට මේ විලන්ත ප්‍රචාරක වැඩපිළිවෙලට වගේ කරුණු ගන්නට සිද්ධ වෙනවා. නමුත් ආසියා කරේ ඊට වැඩිය මේක ධර්මයක් වශයෙන් සලකලා ආගමක් වශයෙන් සලකලා ආධ්‍යාත්මික දෙයක් වශයෙන් කරනවා. නමුත් ඒ වුණත් මොකද්දෝ එකක් හම් වේ කියන වගේ අදහසකින් තමයි යන්නේ. නමුත් ඔය බොජ්ජංග ධර්ම පවා විවේක නිසිතව වඩනවා කියනකොට නිරෝධ නිසිතව පටිනිස්සග්ගාන පස්සේ වඩනවා කිව්වට පස්සේ ඒ යෝගාවචරයටම තේරෙන්නේ නැහැ මම මේ භාවනා කරන්නේ මොකක් සඳහාද කියලා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවනම් සරුවච්චන් වහන්සේ බුදු වෙලත් භාවනා කර බව ත්‍රිපිටකේ සඳහන් වෙනවා මොකටේ බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ මොකටද ආනපන සතිය වඩන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ දුතාංග 13ම වඩලා තියෙනවා. මොකටද ඒ? ඊට ඉස්සරලවත් තිබිලා නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට මම මේ යන්න හදන්නේ මේක ගණ්ඩයි කියලා. ඒක දිගට චාරිත්‍රාක් වශයෙන් පස්චිම ජනතාවට ආදර්ශයක් වශයෙන් දිගට කරනවා. ඒ නිසා භාවනා කරගෙන කරගෙන ඉදිරියට යනකොට ඉස්සෙල්ලා නම් භාවනා කරන්නේ මට ධ්‍යාන ලබන්න ඕනේ එහෙම නැත්නම් අර ඥානෙ ලබන්න ඕනේ නැත්නම් මට සතිය වඩන්න ඕනේ සමාධිය වඩන්න ඕනේ කියලා අපිට පේන කිටි කෙටි ළඟ තියෙන ආදර්ශ වගේක් නැත්නම් පරමාර්ථ වගේක් පේන. නමුත් අන්තිමට ගිහිල්ලා පෝතිපාක්ෂික ධර්ම වල කෙලවරට යනකොට එවැනි කෙලෙස් දුරු කිරීම සඳහා ලබාගත් ආ වූ ලං කරගත් ආ වූ ඉදිරින් තියාගත් ආ වූ ಗುಣධර්ම පවා වෙනස් වෙන සුළු දෙයක් බාටපත් වෙන එක විවේකීව වඩන්න වෙනවා විරාගීව වඩන්න වෙනවා නිරෝධයෙන් වඩන්න වෙනවා එහෙම නැත්නම් පටිනිස්සක් ගන්න වඩන්න වෙනවා කියලා පස්සේ මෙතන තමයි ඇත්තටම ඒ මිනිස්සෙක් තමන කරන plan මනුස්සකමේ ගම්භීරත්වයේ අන්තිම ගැඹුරටම යන දේක සඳහා මේ කරන ප්‍රයත්නය මේ කරන උත්සාහය තේරුම් ගන්න පුළුවන් මනුස්ස මනසක් නම් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. යෝගාවචරයාගේ මේ අවංක ප්‍රතිපත්තිය තේරුම් ගන්න පුළුවන් මනුස්ස මනසක් නෑ මොකද මනුස්ස මනස හැම වෙලාවෙම අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්ස හැම වෙලාවෙම අර්ථයක් ඉදිරි කරගෙන කටයුතු කරන ඒ තරම්ම කෙලසිලා අසුචි ගොඩක් කියලා බුදුහාමුදුරු කියනවා. ඉතින් හැම වෙලාවෙම යන්නේ මොකද්දෝ කෑල්ලක් ගන්න. මම කෑල්ලක් කඩා ගන්න අදහින් තමයි තියෙන්නේ. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. ඒ වගේ මේ මේ මම මේ දේ කරන්නේ මේක සඳහා මට මේකට ලාභ එනවා මට සත්කාර ඕනේ මට සම්මාන ඕනේ මට සිලෝක ඕනේ කියලා මෙලෝ පේන දෙයක් නැතුව මේ වැඩේ කරනවා නම් අනේ එයා තමයි කල්යාණ මිත්‍යා වෙන්නේ. ඔය කග්ගවිසාන සූත්‍රයේ අවසාන වෙනකොට සඳහන් කරලා තියෙනවා අත්තට පඤ්ඤා අසුචි මනුසා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්‍යා. අන්තිමට Tamandat එතෙන් එන්න වෙනවා මම මේ වැඩේ කරන්නේ අසවල් දේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ එහෙම වෙන්න පුළුවන් සෑම උපදි සම්පත්තියක්ම අත්හැරීමෙන් එයින් විමුක්තිය ලැබීමෙන් තමයි ගමන කෙලවර. එයි මේක හරි අමාරුයි අපේ තියෙන මේ භාෂා ක්‍රමයට විවහාර ක්‍රමයට ඔප්පු කරලා පෙන්නන හැබැයි බුදුරජාණන්සේක යෝගාවචරයේ බරකට යෝගාවචරයේ වගකීමකට දෙන්නේ ඉස්සරලා මේක කාටත් හිත ගන්නාසුළු විදියට පහසු විදිහකට පටන් අරගෙන අන්තිමට ඒක නියත අභ්‍යාසයට නිත්‍ය අභ්‍යාසයට ගියාට පස්සේ යාට නොකර බැරි තත්වයකටපත් වෙනවා. කරගෙන කරගෙන කරගෙන යනකොට අර වඩන ලද දිනු කරන ලද සතිය පවා අන්තිමට ඇති උනත් එකයි නැති උනත් එකයි කියන මට්ටමට ගෙනාවට පස්සේ ඒ යෝගාවචරය එනවා ඒ කියන අර මහා පුරුෂ தത്വෙට. එහෙම නැත්නම් ආජඤ්‍ය පුරුෂ தത്വෙකට එනවා. ඒ කරන්නේ කිරීම සඳහා කරනවා මිස ආවල් දේ සඳහා නෙවෙයි කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට නැත්නම් බුද්ධහමට භාවනාවට පෙළඹෙන කෙනෙකුට එවැනි දෙයක් ඉස්සරහට කරන මේ දේ ඉස්සරහින් පය ඉදිරියට තියන්න අමාරුයි. ඒත් අන්න පෙන්ලා දීලා තියෙන්නේ අපි සතිය වඩන්න තමයි යන්නේ කියලා. ඉතින් ඒක නිසා මම ඊයේත් මතක් කරා ඒ නිල්ලඹ ඉන්නකොට අපිට ආපු ප්‍රශ්නේ තමයි මේ සතිය පිළිබඳ සතිය භාවනා කරගෙන කරගෙන යනකොට පරිණාමයටපත් වෙන ධර්මයක්ද නැත්නම් සතිය හැමදාම එක විදියද කියලා. බලනකොට මේ සතියෙත් තියෙනවා ඒ වගේ එක විදිහක පරිණාමයක් අන්තිකේ සතිය දිහා බලන පුද්ගලයාගෙත් මොකද්ද පරිණාමයක් පෙරලියක් රූපාන්තරණයක් සිද්ධ වෙනවා. ඒ වෙලා වෙලා වෙලා අන්තිමට සත්‍යය රිටිපයින් මනුස්සගේ හිට වගේ උඟා කුඩපණින්ට හේතු කරාට ජයග්‍රාහී පිම්මේදී විසිකරන්න වෙනවා. ඒ ජයග්‍රාහී පිම්මේදී විසිකිරීම මම නැවතත් කියනවා කලිමුත් කියප එකම ඒක සත්‍යයට කරන විනිග්‍රහයක්වත් අව탁සියට ලක් කිරීමක් නෙවෙයි උපරිම ප්‍රයෝජනට ගැනීමක්. ඒක නිසා මේ යම් තාක් මේ ශාසනයේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා පහළ වුණා නම් එහෙම නැත්නම් ඒ සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වුණා නම් ඒ සෑම කෙනෙක්ම මේක අඩු ගන්න එක වතාවකට තීන්දුව කරනවා ඒ ගමන සඳහා උදව් කරපු සෑම දෙම ඒ මාර්ග චිත්තක්ෂණේදී හැලෙනවා ඒක කිසි හානියක් වෙන්නේ ඒකෙන් යාට ලොකු ජවයක් ලොකු පන්නරයක් ලැබෙනවා. ඇත්තටම කියනවා මේ භාවනා වැඩපිළිවෙලදි වෙන්නේ අර තිබුණු වටින් වටේ ගෑවිලා තිබුණු දඹරත්තරණක වටේ ගෑවිලා තිබුණු මේ තෙල් කුණු එහෙම තමයි ආගන්තුක කෙලෙස් කැපි කැපි කැපි කැපි හැලෙන්න හැලෙන්න හැලෙන්න අර ඇතුලේ තියෙන දඹරත්තරණ දිලිසෙන තත්ත්වයට විවෘත තත්වයට බබලන තත්වයටපත් වෙනවා මිසක්කා කිසිම අපහු එකතු වීමක් නැහැ මේක. ඔක්කොම හැලිල්ලක් තියෙන්නේ. ඒක නිසා හැලිල්ල කියලා කියන්නේ දඹරත්න එළිවෙන එක. බුදුරජාන් වහන්සේට ওই దేవතා සංයුත්තේදී ඒ රාත්‍රී 10න් පස්සේ වෙලාවක దేవතාවෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේක සාමාන්‍ය සතුරු සාමිචි කරනකොට අහනවා නන්දසි සමන කියලා. මහණොඹ සන්තෝෂෙන්ද ජීවත් වෙන්නේ කියලා. බුදුරජාණන් අහනවා කින් ලද්දා උසෝ මම මේ සන්තෝෂ වෙනවට මොනව ලැබුණටද කියලා අහන දේවතාවයි. ඊට පස්සේ දේවතා අහනවා මේ සෝචති සමන කියලා. එහෙනම් ශ්‍රමණේ ඔබ කනගාට වෙනද? කිං කීයතාවුසු? මයි ළඟ මොනව නැති වුණාට දැවෙත්නි කියලා අහනවා. මට සතුටු වෙන්න කියලා ලැබිච්ච දෙයක්වත් නැහැ. මගේ නැති වෙන්න දෙයක්වත් නැහැ. එහෙමනම් මේ සතුටක් නැති කනගාටුවක් නැත්තත්ද මේ තියෙන කිව්වොත් ඒක තමයි කියන්න තියෙන දේ කියන්නේ. ඒක තමයි මේකට කියන්න තියෙන දේ. බුද්ධ වෙලා වුණත් මේ මේ සූත්‍රයේ සරුවතෙන් සඳහන් කරනවා මේ අවිද්‍යාවේ මුල් කෙලවර මටවත් පේන්නේ නැහැ. ඒ තරම්ම මේක ඉතාම ගැඹුරු දෙයක් කියලා. ඒ වගේම බුදුරජාණන් සඳහන් කරනවා බුදු වෙලාවත් මට ලැබුණා කියලා දෙයක් නැහැ. මේ මිනිස්සු දෙයක් යමක් කමක් කියලා කියන්නේ ඒ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තිබුණු කිසිම දෙයක් හීන භාවයට හෝ දුරු වීමක් උනේත් නැහැ. මේ පැවතිච්ච මේ වටිනා බුද්ධ ශාසනයේ වටිනා එකක් බව තේරුම් ගත් එක විතරයි. ලැබිච්ච මනුස්සාත්ම භාවයේ උත්තරම ලාභයක් දුර්ලභ ලාභයක් කියලා ඒක තේරුම් ගත්ත එක විතරයි වෙලා තියෙන්නේ. මේ ඇහ කන දිවනාසය සහිත වූ මේ ශරීරයක් මට ලැබුණා. මේක නොලැබුණා නම් මොකක් කරන්න බෑ කියලා මේක තවදුරටත් අනුගේ දුක පිනිස. මේක තවදුරටත් අනුන්ට ඡණ්ඩපරසුකම් කිරීම පිට පාවිච්චි කරන එක නෙවෙයි මේ වටිනා ක්ෂණ සම්පත්‍ය තේරුම් ගන්න. මේ ඇහෙන බණවල වටිනාකම ඒ වශයෙන් තේරුම් ගන්න. පැවිද්දක් ලෝකේ තියෙනවා ඒක ඒ වශයෙන් තේරුම් ගන්නවා. කල්යාණ මිත්‍රණේක ඒ වශයෙන් තේරුම් ගන්නවා මිස නැත්නම් ඇති හැටිය දැකීමක් මිස මොන්නම ආලවට්ටමක්වත් ලැබෙන්නේ ඒ නිසායි ඒකට අනිකුත් ලාභ හම් වෙනකොට ලාභ සත්කාර සම්මාන සිලෝ කිව්වට මේකට කරන මනුස්සයාට පවා වඳින්නේ එහෙම දෙයක් බලාපොරොත්තු කරන එක නෙවෙයි. ඒ නිසා මේ බොජ්ජංග ධර්ම වැඩුණාට පස්සේ ඒ කෙනා ඒ බොජ්ජංග ධර්මම නොසැලෙන තුලින් නොසැලෙන මනසක් ඇති කර ගන්න යනකොට මේ මේ ළඟදිත් මම දැක්කා එක තැනකදී අහලා තිබුණා කොහොමද රහතන් වහන්සේ අන්ත කෙනෙක් අඳුරගන්නේ කියලා. රහතන් වහන්සේ කවදාකවත් ප්‍රශ්න අහන්නේ නැහැ කියලා දුන්නා. අහන්න දෙයක් නෑ මේ ඉන්නේ රහත් වෙලා බව දන්නවා. ලැබිච්ච தත්ත්වය පිළිබඳව අව탁සේලකුත් නෑ මේට වැඩිය හොඳ එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න දෙයක්වත් නෑ රහතන් වහන්සේ හොඳටම දන්නවා මේ ලැබිච්ච දේ. පු탁 ජනකේ වෙලා තියෙන කවදාකවත් මේ සියල්ලමත් ලැබිලා කවදාකවත් සතුටු මීට වැඩිය හොඳ එකක් ඉල්ලන කරන නිසා ඒ ලැබිච්ච දේ කෙලසෙනවා. හොඳට බලන්න ඔය වැස්සියක් එළදෙනක් නැත්නම් හරකෙක් ලණුවක ගැට ගැහුවට පස්සේ අපි කියන දිගේලි කරනවා කියලා ඌ නිතරම බලන්නේ අර බෙල්ල දික් කළ දිවෙන් කඩා ගන්න පුළුවන් කඩන්න හදනවා මිසක් අර ළඟ තියෙන තනකොළ කන්න උටු වුණාවක් නැහැ. අරවට දික් කරන දික් කරන්න වෙන්නේ ළඟ තියෙන තනකොළ ටික පොඩි වෙන එක විතරයි. අර කන්න බැරි එකට තමයි පුදුම තරම් බෙල්ල කඩාගෙන රිංගල කන්න හදනවා. මේ තමයි බැඳපු තැන තියෙනවා කන්න කම ඕන කමක් නැහැ. මේ පෘ탁 ජනකමත් ඒ වගේ තමයි කොච්චර තිබුණා. තව නොලබපු දේ පිළිබඳව පුදුමාකාර සිලිලාරයක් හිතේ තියෙනවා. ඒ අවබෝධ කරන්න කරන්න හොඳට තේරුම් ගන්නවා මේ ලැබිච්ච ටිකට එහා මොනම බුද්ධ සාධනයක්වත් අපිට වෙන මොනක්වත් හම්බ වෙන්නේ නැහැ. මේ තමයි ඒ නිසා කරනවා නම් දැන් කරනවා නම් මෙතන කරනවා නම් මම. දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ මම නෙවෙයි නම් කවුද යකෝ කියලා ඇහුවොත් නිවන් දැක්කා වගේ තමයි. ඒක නිසා කවදා හරි බොජ්ජංග පිළිබඳව මේ විවේක නිශ්චිත ගතිය, විරාග නිශ්චිත ගතිය, නිරෝධ නිශ්චිත ගතිය සහ පටිනිසග්ගානුපස්සී ගතිය අඩු ගානේ සූත්‍රමය වශයෙන් තේරුම් අරගත්තොත් මම හිතනවා ඊට වැඩි ටිකක් මම ඉස්සරහට යන්න වෙයි චින්තාමය වශයෙන් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා දැනටමත් නොලබපු නිවන රස විඳින අත්දකින්න කෙනෙක් බාටපත් වෙනවා. නමුත් තාමවත් මේ ලැබපු දේ ගැනව සතුටක් නැතුව ඒක පිළිබඳව අව탁සීරු කරමින් ලබන්න තියෙන එක පිළිබඳව ආශා කරනවා නම් ඒ පුද්ගලයාට හරි අමාරු වෙයි නිවන කියන එක වර්තකතනයක් දෙන්න. වටහා ගන්න මේ පරය අඹාගෙන යන ගතිය. ඒ නිසා නිවන ලබනකොට ඇති වෙන தත්වෙට කියන්නේ පයෝග පටිපස්සාම. සියලු ප්‍රයත්නයන් බහා තබනවා. සියලු ප්‍රයෝගයන් සංසිඳනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ ආස්වාද ප්‍රසආසෙදී හෝ ඒ කිසියම් ආයාසකින් තොරව බලාගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසආසෙ නැතු කිසිම ප්‍රයත්නයක් නැහැ කිසිම චේතනාවක් නැහැ කිසිම මානසිකාරයක් නැහැ. යන්න ගියාම මහා පාළු ගතියක් තියෙනවා. මහා කම්මැලි ගතියක් තියෙන මොනෝ හරි කරන්න හිතෙනවා. ප්‍රයෝග පටිප්පස්සම්බනේට යනකොට සංසිඳනකොට සාමාන්‍ය පෘථග්ජන මනසට ඒක වෙන්නේ කම්මැලිකමක් විදියට. නීරසකමක් විදියට. අසරණ වෙච්ච විදියට. කොටු වුණා වගේ. රැහෙන් තල්ලු වුණා වගේ. ඉතින් මෙන්න මේ වෙනස මේ මේ කියන ආකල්පෙම වෙනස ඇති වෙනකන් අන්න ඒක දැක දැක ඒකට හොඳට හිත හුරු කරගෙන හුරු කරගෙන යන්න යන්න ඒ ආනාපාන සංසිඳන විතරක් නෙවෙයි වේදනා සංඥා ආදි වශයෙන් සියල්ල සංසිඳෙද්දි අර ඇති වෙන මේ ප්‍රයෝග පටිපස්සම්බ ගතිය තේරුම් ගත දවසේ ඒ පුදුමාකාර හිතට හැලුවක් එනවා තවත් ඉතින් උපයන්න දෙයක් නැහැ එකම දෙයයි තියෙන්නේ මේ ලැබිච්ච දේ නැත්නම් ලැබිච්ච තෑග බාර ගන්න එක විතරයි මේකට කියනවා සමාදම් වෙනවයි අපි ලැබිච්ච මේ தත්ත්වවලට සමාදන් වුණ නැති වුණකොට තමයි අපිට තව ලැබීමේ ආසාව, දියුණු කිරීමේ ආසාව ඒක මේ ලුණු වතුර බොන්නා වගේ වැඩක්. බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ පිපාස වැඩි වෙනවා. නමුත් ඒක මූලධර්ම වාසයෙන්ම ලබන්න බෑ. අහලා ඒක හිතට වද්දාගෙන විශේෂයෙන්ම භාවනාවේ මැදට ගිය කෙනා මතක තියාගන්න ඕනේ මේ ලැබිච්ච ටික අරසා කරගෙන ඉදිරියට යන්නේක මහ විශාල ලොකු ජයග්‍රහණයක්. එතකොට ඒකට ඇති වෙන චිත්ත tattete කියලා කියන්නේ සාසනික සම්පත්තියක් කියලා. සම්පත්‍තිකර tattයක් මම මා විසින්ම අම්මා අප්පා කිව්වට නෙවෙයි රණ්ඩුවෙන් ආණ්ඩුවෙන් වල දඬුවම් කරනවා කිව්වට නෙවෙයි පෙතට මං වැටිලා ඉන්නවා ඒ පෙතේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සද්ධාහදි ධර්මත් වැඩෙනවා නමුත් මට ඕනේ පාලනේ නැහැ ඒ කියන්නේ මෙවුවා අනිත්‍යයි මේවා දුකයි අනාත්මයි නමුත් මම අතාරින්නේ. මම හෙටත් මේ වෙලාවට මේ විදිහටම භාවනා කරනවා. දිගට මෙන්න මේ විදිහට කරන්න පටන් අරගත්තට පස්සේ මායයටවත් හතුරෙකුටවත් කාටවත් බැරි වෙනවා යාට මේ න්‍යාය පත්‍ර හදාගන්න. කිසියම් කෙනෙකුගේ න්‍යාය පත්‍රයකට අහු වෙන්නේ නැතුව මේ ස්වභාවික ගමනට තතතාවය කියලා මේකට අපි ගැඹුරින් සඳහන් කරන එහෙව්කම කියලායි මේකට කියන්නේ. ඒක තමයි ටාවුයිසම් කියලා ඔය චීනයේදී තියලා තියෙන්නේ සබහ ධර්මයට දිගහැරෙන්න ඉඩ ආරන. තතතාවේ සරුවචනස තථාගත කියලා කියන්නේ අනේ එහෙව් தත්වෙට උන්වහන්සේපත් උනා. හැබැයි ඒක ගියාට පස්සේ හිතනවා මෙච්චර ආසාවෙන් දේවල් පස්සේ යන කෙනෙකුට කවදාකවත් මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙයි. මේක සඳහා කවුරුත් උත්සාහ නොකරයි. කිව්වට මේක නිකන් මේ මේ ගොළුෙක් දක්වපු හීනයක් වගේ වෙයි කියලා. ඒ නිසාම දෝ ඒ නිසාම දෝ සරුවචනංශයේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරාට පස්සේ මේ බණ නොකියන්න අදිෂ්ඨාන කරා කියලා අපේ පොත්වල තියෙනවා. ඒ වෙලාවේදීම මහා සාම්පති බ්‍රහ්මරාජයාට තේරුණලු විනාසයි. බුද්ධෝ හම්බෝධ ඉස්සාමි මුත්තෝ හම්මෝචේ පරේතින්නෝ හන්තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කිය කියා පෙරම් පොරපු මේ බෝසතාණන් වහන්සේ මම බුදු වන්නේමි බුදු කරවන්නේමි මම ඊතර වන්නේ මී ඊතර කරවන්නේ මී මම මිදෙන්නේ මී මුදවන්නේ මී කියපු නම් ඊතර උනාට පස්සේ බුදු උනාට පස්සේ මිදුණාට පස්සේ කියලා හිතනවා මේක නා කවදාකවත් කාත් එක්ක හදා බෙදා ගන්න බෑ කියලා. ඒ ගාමම සාම්පති බ්‍රහ්මරාජා ඉදිරියට ඇවිල්ලා සිසුර සකස් කරගෙන උඩ දන උතුරු සඩු සකස් කරන එක දන මෙමෝබල වැඳලා කෙතුනා නිදුකානන් වහන්සේ සමහරක් පුද්ගලයෝ මේ ලෝකේ ඇස්වල දූවිලි අඩුයි. මුඟ දෙනෙකුන් නම් දූවිලි වැහිලා තියෙන. ඒගොල්ල මොනවදෝ ඉල්ලගෙන රණ්ඩුවක් තියෙන. සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයි. ඒ ඇත්තෝ ගැන අනුකම්පා කරලා කොහොමද ටිකක් කියලා දාන්න කැමති කෙනෙක් බාරගනි. ඒක සාමාන්‍යයෙන් අපේ සාහිත්‍ය පොතල සඳහන් කරන්නේ එවකට තිබුණු ප්‍රධාන ධර්මයේ ප්‍රධානිය වෙන බ්‍රහ්මයා අවිල බුදුහාමුදුර ළඟ වැඳා බුදුහාමුදුර ධර්මයට ආරාධනා කරයි කියලා. නමුත් ඇතුලෙන් බලනකොට තියෙනවා මේ ධර්මය එක පැත්තකින් හොඳට අහගෙන ඉන්නකොට තේරුම් ගත යුතුයි තේරුම් ගන්න ඕන කියලා හිතුණට තාර්කයේ කල්පනා කරන මනුස්සයට කොහොමඩක්වත් අමාරුයි. කරගෙන කරගෙන යනකොට මේක වෙනවා කියන එක නම් සාතිකයි. නමුත් ඒ එවැනි එළියට එළියට تعلق කරන تعلقකට අවශ්‍ය කරන Java නැති ඒතිෙදි මේක දිගට නිතිපතා කරනවා නම් ඉතින් ඒ වැනි කෙනෙකුගේ පපු කැනැත්තේ තමයි මේ ශාසනේ පිහිටා. මේ සීල ශික්ෂාව රකින්න නැත්නම් දිගටම සීල ශික්ෂාව දැඩි කරමින් අදි සීල ශික්ෂාටපත් වෙන චිත්ත භාවනා කරමින් චිත්ත සමාධි ශික්ෂා වඩමින් අදි චිත්ත භාවනාටපත් කරවෙන ඒ විශේෂම විපස්සනාවේදී මොනම ලාභයක්වත් මොනම සත්කාරයක්වත් මොනම සම්මානයක්වත් මොනම සිලෝකයක්වත් බලාපොරොත්තු නොවි. නමුත් එවැනි දෙයක් ලැබෙලා එවන් දෙයක් බලාපොරොත්තු වෙන කෙනාටත් වැඩි උනන්දු වෙයි. අත්ත නෑර පවත්තන වීර්යයෙන් කරගෙන යන කෙනාගේ පපුවේ තමයි සාසනේ තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරන්න තියෙන්නේ මේක දැන් අපේ උරට එනකොට අපේ ලයට එනකොට අවුරුදු 2600ක් මොනම ක්‍රමයකට දෝ ඇවිල්ලා තියෙනවා. ඒක නම් හරිම අමාරුයි හිතාගන්න. මෙන්න මේක මෙතෙන්ද එනකොට කොච්චරනම් සත්පුරුෂ පිරිසක් කොච්චරනම් වීර පිරිසක් නිස්සද්දව කාටවත් අඳහර පාන්න නැතුව මේක උර දීලා අයිති ගෙනවද කියලා. ඉස්සරහටත් නිමි පරපුරක් බවට පත්තට දෙන්නේ නැතුව අපේ දෙවෙනි પરම්පරාවට මේ ධර්මයේ තියෙන මේ ගැඹිරත්වයේ මේ නෛර්යානිකත්වය නිකන් කපුරු පිච්චුවා වගේ පෙට්‍රෝල් ටිකක් උලකට වාෂ්ප වෙලා ගියා වගේ නිමි පරපරාවක් වඩපත් නොවෙන්න නම් අපිට විශාල යුග මෙහෙවරක් තියෙනවා. ඒකට අපි පෙළඹිලා ඉන්න නිසා අපිට යම් සතුටක් තියෙනවා. මොන්නම හේතුවක් නිසාවත් ආපසු මොනක්වත් නම් ඉල්ලන්නේ නැහැ. ඉල්ලපු ගමන් කෙලසෙනවා. ඉල්ලපු ගමන් තණ්හාව ඇති වෙනවා, මාන්නය ඇති වෙනවා, දිෂ්ටි ඇති වෙනවා. ඒ නිසා අපි මේ ආපු ගමන වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියාගෙන යන්න පටන් අරගත්තොත් අපිට කාටවත් වග උත්තර බඳින්න ඕනේ ඇයි භාවනා කරන්න කියලා. ආනකොට කියනවා මටවත් තේරෙන්නේ නැහැ. අනේ මටත් තේරෙන්නේ නැති අර පුරුද්දර කරනවාට කුඩු ගහපෙක් කෙනෙක් ඉතින් කරණ දෙයක් නැහැ අම්මගේ මාළේ විකුණලා හරි ගෙනියලා කුඩු ගහන්නේ. මේ මනසට ඒක වළක්වන්න වෙනස දන්නවා ඒක අමාරුයි කියලා. ඒ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා සරුවචන සංගතපත් වෙච්ච කෙනාට ඒ නිගණ්ඨනාත පුත්ත කියලා තිබුණා සරුවචනanse ළඟට කියනකොට පුදුමාකාර වශයක් දෙනවා. දුනාට පස්සේ මේ මනස පුදුම බැඳිලා බැඳෙනවා. ඒක සමනද බවත් ගෞතමයන් ගාව විශාල වශයක් තියෙනවා කියන්නේ. ඉතින් ඒ කාලේ සරුවචනසේ වැඩ ඉන්න කාලේ නිගණ්ඨනාත පුත්තකාම ඉඳලා තියෙනවා ඒ සීහ කියලා සේනාපති කෙනෙක්. ඉතින් සේනාපති හරියට මේ නිගණ්ඨනාත පුත්තකේ ශාසන ප්‍රධාන දායකයා. මුල කාර්යය හින්දා යාට තේරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෛර්යානිකත්වය. ඉතින් ගිහිල්ලා අහලා තියෙනවා නිගණ්ඨනාත පුත්තකින් මට කැමැත්තක් තියෙනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්නේ කියලා. ඉතින් ඒකකොටම නිගණ්ඨනාත පුත්‍ර බයක් ඇති වෙලා තියෙනවා. මෙයා ගියොත් ආපහු එන්නේ නැති වෙයි කියලා කියලා තියෙනවා මම උඹට කියනවා හොඳ රත්තරන්ට දාන්න කෙනෙක්. නායකයෙක් ශ්‍රමණ බෞද්ධ අවධානගා විශාල වශයක් තියෙනවා ගියොත් නම් අහුවෙනවා ඒක නිසා මම යන්න ඉස්සෙල්ලා මතක් කරන්නේ මතක තියාගෙන යන්න ඕක කන්න එපයි. ඉතින් ඒකටත් කියනවා සිය සේනාපති නෑ බය වෙන්න දෙයක් නෑ ඉතින් මම තියෙන රටට දන්න කෙනෙක් නේ කියලා. එතකොට කියනවා මෙන්න මේ ප්‍රශ්න ටික අහන්නයි කියලා. කියලා මේ කටපාඩම් කරලා දෙනවා උත්තර වගේ. මේ මේ අමාරු ප්‍රශ්න වගේ. ඉතින් සරුවචනස් ළඟට ගිහිල්ලා මෙයා ප්‍රශ්න අහන සරුවචනස් බොහෝම ලස්සනට උත්තර දෙනවා. උත්තර දුන්නාට පස්සේ මෙයා ඒ ප්‍රශ්නෙම වෙන පැත්තකින් අහනවා. ඒ ප්‍රශ්නේ වෙන බෑ. සරුවචනස් බොහෝම පස්සාකාරයකට විසඳුවාට පස්සේ කියනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පළවෙනි සැරේට උත්තර දෙනකොටම මම දැනගත්තා මගේ ප්‍රශ්නේ පදනම වැරදි කියලා. නමුත් ඔබ වහන්සේගේ මේ දේශනා විලාසයේ තියෙන රස බලන්න ඕන සම පස්සාකාරයට ඇවිත් පස්සාකාරදී මට පස් ගුණයක් මට ශ්‍රද්ධාව ඇති වුණා. ඒ නිසා අද පටන් ස්වාමීන් වහන්සේ මට ඔබ මම ඔබ වහන්සේගේ සරණ ගිය උපාසකෙක් කොට දරනසේක්වා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා සීහ. ඔබ සාමාන්‍ය රටවැසියෙක් නෙවෙයි. විශාල පිරිසකට නායකත්වයක් දෙන කෙන නිසා තමන්ගේ ශ්‍රද්ධාව වෙනස් කරනකොට හදිසි වෙන්න එපා කල්පනා කරලා බල වැඩ කරන්න. මොකද වානුගමන කරන විශාල පිරිසක් ඉන්නේ. ඒක සරුවතන එතකොට සිය සේනාපති කෙනා ස්වාමීන් වහන්සේ මේක කියනකොට මට ඔබ වහන්සේට තිබුණටත් වැඩි ශ්‍රද්ධාවක් පහළ වෙනවා. මොකද දන්නවද යම් දවසක ස්වාමීන් වහන්සේ වෙන සාස්තුරේ දැනගත්තන් සිය සේනාපති මගේ පැත්තට ආවයි කියලා ඒකට පෙළපාලි යනවා. කොඩි දානවා ස්වාමීන් වහන්සේ. බෙර ගහනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මට කිව්වේ මොකද්ද? සීයේ උඹ වැඩි හිටියෙක් උඹ පිරිසක නාගතන පරිස්සම් කරපන්. මේ කල්පනා කළ සද්ධාව ඇති කරගන්නයි කිය. ඊට පහුවෙන්දා සීයේ සේනාපති බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන දාණයට. දාණයට ආරාධනා කළ විශාල පිරිසකට ඒ සේනාපති මන්දිරේ පාවඩෙල්ල ලෑස්ති වෙනකොට අන අර නිගණ්ඨනාත පුත්තත් වෙනවා දාණයට. කියනවා පිටිපස්සේ මඩුවේ සේවකයෙක් ලව්වා කාඩියෝදී කැඩුණු හාල් බතේ බත් බදාන බෙදන්නේ. එතකොටම නිකණ්ඨනාත පුත්‍ර තේරෙන පටන් අර ගන්නවා මේ මනුස්සයාගේ සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. ඊට පස්සේ කොහමද සිය සේනාපති ආවට පස්සේ කියනවා මම්බට යන්න ඉස්සෙල්ලම කිව්වා සෝනන බවත් ගෞතමයා ගාට ගියොත් අනිවාර්ය වශයකට අවු වෙනවා කියලා. උඹට දැන් වෙලානේ. ඔබ දැන් මේ කරන වැඩේ මට පේනවනේ. ඊට පස්සේ සීයේ සේනාපති කිව්වලු ඇත්තමයි මේ නිගණ්ඨනාත පුත්‍ර කතා කරලා ඇත්තමයි අනේ මම මේ කල්පනා කරන මගේ මුළු පවුලේ සේරට මේ වශිය දෙන්න නැත්තම් කියලා කිව්වා. මං අඳුරන ඔක්කොටම දෙන්න නැත්තම් වටිනවයි කියලා. ඉතින් ඒ වගේ අර සුළු පිරිසකට මේකේ තියෙන මේ නෛර්යානිකත්වය වැටහෙනවා. ඒ ගినాපු પરම්පරාවේදී මේ සෑම කෙනෙක්ම මේ උරදී ලායදී කටයුතු කරපු මේ සෑම යුග පුරුෂයෙක්ම එසේ මෙසේ කැපකිරීමකින් නෙවෙයි මේ සද්ධර්මයේ තේරුම් ගත්තේ තමන්ගේ සෑම රුචි අරුචිකමක්ම පාවා දීලා තමන්ගේ සෑම පෞද්ගලික ගතියක්ම පාවා දීලා මේ සද්ධර්මයේ නැත්තම් මේ ශාසනයේ තියෙන වටිනාකම වෙනුවෙන් අර කවුද මේ සුමිද තාපසතුමා දීපංකර පාදමූලේ වැටලා කිව්වේ ඔබතුමාන්ගේ සීතිපත්තුලේ මඩ ගෑවෙනව වෙනකොට මාව ඒ දණ්ඩක් කරගෙන ඒකට වෙන්නේ. එතන පොඩි මඩ ගොහරුවක් තියෙන්නේ. ඒක මට පුරව ගන්න බැරි වුණා. ඒක පොඩි අඩුපාඩුවක් තිබුණා. ඒ නිසා මාව ඒ දණ්ඩක් කරගන්න ඉලා. ඕනම තැනක සාසනය වැඩ කරන්න යන්න බලන්න. Tamangen සාසනයට සේවයක් කරන නම් එතන පොඩි ગેප් එකක් තියෙනවා. ඒ ગેප් එකට වෙන දෙන්න දෙයක් නැහැ. පාත් වෙලා Tamangeම ඇඟ, Tamangeම රුචිකත්වය, Tamange මනාපේ, Tamange පෞරුෂත්වයේ එතනේ ગેප් එකට දැම්මට පස්සේ තමයි සාසනය ගලන්නේ. ඒකට කවදාහක් කොන්ක්‍රීට් ස්ලැබ් හොයන්න යන්න එපා. හම්බ වෙන්නේ හම්බ වුණා නම් එතන සාසන සේවයක් වෙන්නේත් නැහැ. ඒ නිසා මෙතන අපේ ඒ යෙදවුම එනකොට තේරෙනවා අපෙන් වෙන්න යමක් තියෙනවා සාසනෙ වෙනුව. ඇත්තටම සාසනෙන් අපිට යමක් කරලා තියෙනවා. අපෙන් වෙන්න තියෙන යම උනොත් විතරක් මේක දෙවෙනි પરම්පරාවට යයි. නැත්තම් මේකට කියන්නේ නිමි પરම්පරාව කියලා. මෙතනින් ඉවරයි. ඉතින් අද හරියට කට්ටිය කෑ ගහනවා මේ බුද්ධ ආගම කෙලසෙනවා මේ බුද්ධ ආගම නැති වෙනවා සදාචාර ධර්ම දුරු වෙනවා নাනා ප්‍රකාර දේවල් කතා කරනවා. ඒකට කියන්නේ කටළු කතා කියලා. කටට ආවට කතා කරනවා. ඒත් කැප වෙන්නේ නැහැ. Tamanda කල යුතු දේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ පෙට්‍රල් ලාම්පු වෙනකම් බලා ඉන්නවා. ගෙදර තියෙන ඊටපන්දම් පත්තු කරන්නේ නැහැ. අපිට පුළුවන් වෙලා තියෙන අපේ තියෙන ශක්ති ප්‍රමාණය අපේ ඊටපන්දම් පත්තු කරනවා නම් මේ ධර්මවල තියෙන මේ ගැඹීරත්වය Taman ඊටාම සාදරව වඩලන ධර්මේ පවා අපිට දෙන්න වෙනවනම් දෙන්න වෙන බව ලෑස්ති නම් කවදාවත් බලාපොරොත්තු සුන්වීමක් කියන දෙයක් එවෙන්නේ නැහැ. මට කියන්න තියෙන මෙච්චරයි මේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය තේරුම් ගත්තොත් ඊට පස්සේ කවදාකවත් අයිතිවාසිකම කියන වචනේ Tamange શબ્දකෝෂේ තියාගන්න එකක් නැහැ. අයිතිවාසිකම් සඳහා සටනක් මේකේ කැළම නැහැ. දෙක කවදාකවත් චෝදනා කරන එකක් නැහැ. කාටවත් චෝදනා කරන්න අපිට අයිතියක් නැහැ. පැමිණි දෙකට ලෑස්ති නම් පැමිණි දුක් පෙන්දහයි කියලා යනවනම් කිසිම චෝදනාවක් වෙන එකක් නැහැ. කවදාකවත් අයිතිවාසිකම් සදා සටන් කරන එකක් නැහැ. ඒක තමයි ඒ අර පිරිච්ච ගතිය කියන එකේ. එහෙම නැත්නම් සම්පත්‍ති කර ගතියේ තියෙන හැටි. ආවත් මම අයිතිවාසිකම් සඳහා කතා කරත් පස්සේ පශ්චාත්තාප වෙයි මේක මට මගේ ගුණ චරිතයට කැළලා. මම කාට හරි චෝදනා කෙරෙනවා මට අපේ අතින් ඉතින් කෙරෙනවා. කෙරුණට කල්පනා කරන මේකත් නොකර කරන්න තිබ්බම මම හරියට මේ ධර්මයේ හරියට තේරුම් ගත්තා නම් කියලා. ඒ නිසා නිකන් හුදු පරියංකයට ගිහිල්ලා අතක් පිට අතක් තියාන කරන සෙල්ලම විතරක් නෙවෙයි විශාල වැඩක් තියෙනවා සාසනේ. එහෙම නැත්නම් මේ ධාතු මනස්කාරය එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාදේ ඉන්දිය ධර්ම කියන එකට වැඩිය මේක සමාජික මට්ටමේ යනකොට විශාල වැඩ කොටසක් තියෙනවා. අර එකට සුදුසුකම තමයි ඒ ඒ සමාජ සේවයට අවශ්‍ය සුදුසුකම තමයි අපේ නාම ධර්මයක්, රූප ධර්මයක් පාසා, පරියංකයක් පාසා, සක්මනක් පාසා පුහුණු කරනවා. පුහුණු කරලා කරලා කරලා ඒ වැනි නොකරන අනික අයත් එක්ක සමසමව උරණරු ගැටි කටයුතු කරන්න නම් Taman තුලේ සියලු ධර්ම ශක්ති ඔක්කොගෙම හොඳ ආඩ්‍ය වෙලා ඒ වගේ මේ අරසා වෙලා කිසිම චෝදනාවක් නැතුව කිසිම අයිතිවාසිකමක් සටනක් නැතුව අපිට මෙච්චර අවුරුදු 2600කට පස්සේ ඉතාමත්ම සියුම්බ ඉතාමත්ම නයිසાર્ගික විදියට ධර්මයේ මේ විදියට ආවනම් අපි කොච්චර කැප වෙලා කටයුතු කරන්න ඕනද කියලා කටයුතු කෙරුවොත් ධර්ම ගමනේදී ඇති වෙන සෑම දුකක්ම ලොකු සම්මානයක් වෙනවා. ලොකු පදක්කමක් බවට පත් වෙනවා. ඒ විදිහට අපි ශාසනයෙන් ගන්න තියෙන උප්පරීම සේවය අරගෙන ශාසන කරන තියෙන උප්පරීම සේවය අපෙන් කෙරෙන්න පුළුවන් නම් ඉතින් මම හිතනවා ඒක තමයි මේ අපි මේ ආත්මෙ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට පින් කරලා උපදිච්ච ඇත්තෝ ඒ ආත්මෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ තියෙන උත්තම වූ ඒ විමුක්තිය එහෙම නැත්නම් විඥා විමුක්තිය ලබාගෙන මේ ජීවිතයේ ඉවරෙන් ඉස්ලක ලබාගෙන සාසනෙට උතුම් සේයක් කළ සාසනෙ උපරිම සේවය ලබා ගන්න මේ ධර්ම දේශනාවත් එකසේ උදව් වේවා ආදාර උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ඒක එතකොට අපේ ධර්ම දේශනා මාලාවේ સમાප්ති බවටපත් වෙනවා. ශිල දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා. පැයකමාරක පමණ වගේ තත්තරිය පොඩ්ඩක් වගේ කාලේ අපි අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි සම්ප්‍රදාන කුල චාරිත්‍රාන කුල මතක් කරනවා මේ ධර්ම දේශනාව සම්බන්ධව කී යුතු කළ යුතු හෝ ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා අපි ඒකට සාදර වෙමු. එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු නිමා කිරීමක් වශයෙන් පේන්න පේන කාටත් පින්දීමෙන් ඥාතියින් සීපත් කර ගැනීමෙන් සහ අපි අපගේ પરමාර්ථ ඍජු කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිම කරන්න පෙළඹෙමු. යුග නද්ද විපස්සනා ධ්‍යාන ගැන කතා කරනකොට ධ්‍යානාංග ගැන තමයි අපි වැඩි අවධානය කරන්නේ ධ්‍යානාංග කියන එක අපි ඇත්තට ඉගෙන ගන්න සමත භාවනාදී සමත භාවනාදී අපි දන්නවා භාවනා නොකරන කෙනාගේ නිතරම හිත වැඩ කරන්නේ නීවරණ පහක් ධ්‍යාන වැඩිනවයි කියලා කියන්නේ නීවරණ පහ වෙනුවට නීවරණ ප්‍රතිපක්ෂ ධර්ම පහක් හිතට එනවා නිතර හිතරෝම හිතේ තියෙන කාමච්ඡන්දය වෙනුවට ඒකාග්‍රතාවය කියලා චෛතසිකයක් එනවා. පැමිණිච්ච දේ පමණයි වෙන එකක් හොයන්නේ. පැරයිටියල් එන්ටර්ටේන්මන්ට් නෑ. ගිය තැන ගැහුවා. අරියට කියනවා මේ මැටි කැටයක් හොඳට අනපු ක්ලේ ටිකක් සිමෙන්ති පොළොවට හරි පොළොවට දාපුවාම ඒක පොළොවේ හැඩයට හැඩේ ගත්ත ආයෙ හෙල්ලෙන්නේ. ඒ වගේ අල්ලා හිටිනවා. ඒ වගේම සමහර වෙලාවට ව්‍යාපාදයේ කියන තද අපි ළඟ නුරුස්නා ගති තියෙනවනේ. ඒ වෙනුවට ප්‍රීතිය පහළ වෙනවා. අම්මා ගොඩක් ඉන්න පොඩි එකෙක් වගේ සතුටින් ජීවත් වෙනවා. ඊට පස්සේ කුසීතකම තියෙනවනේ. නිදිමත ගතිය වෙනකොට මන මේ විතක්කේ පහළනවා. නිතරම එනේන අරමුණට හිත නගිනවා. ඊට පස්සේ සැකය වෙනකොට විචාර බුද්ධිය පහළ වෙනවා. දකින්නේ හොඳට විනිවිද දකින්නවා. අරකදෝ මේකදෝ කියලා දෙගිඩියාවක් නැහැ. දෙගිඩියා හිත වෙනුවට සුඛේ පහළ වෙනවා. අර අර නරක නාස්තික ධර්ම පහ වෙනුවට ධානාංග පහක් පහල වෙනවා. ඉතින් මේ මේ පරිවර්තනයට අපි කියනවා සමවදිනවායි කියලා නැත්නම් මේ අපි කියනවා උප අර්පණාව කියලා. ඉතින් අර විපස්සනා ධානයේකදී ඔන්නෝ කියන විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන පහෙන් ඉස්සල්ලාම හොඳටම මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන හැටි තේරෙන්න පටන් ගන්නවා. ඒ විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ ඉදිරියට එන අරමුණට වර්ගයක් තේරිලා මොනවත් නැහැ අරමුණට එනවත් එක්කම සාදරව අන්දමන්ද වෙන්නේ නැතුව මේක ආස්වාසය මේක ප්‍රස්වාසය මේක සාද්දයක් මේක වේදනාවක් මේක හිතවිල්ලක් කියලා එන දෙයට මුහුණ දාන්න. එතකොට මේ දැකපු දේ මේක ආස්වාසයම ප්‍රස්වාසය නෙවෙයි කියලා අඳුර ගන්න. සාද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි. මේක ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා හොඳට අවබෝධ කරන දෙක ආවට පස්සේ මේක තප්පර ගාණක් විනාඩි ගාණක් අරමුණු කීපයක් දිගේ යනකොට මේ කීකරුකම නිසාම හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා. ඉස්සනම් මේ හිත නන්නත්තරයි දැන් නෑ නෑ. එන අරමුණට මුණ දෙන ගතිය ඉනවා. මුණ නිසා ප්‍රීතියක්. ඒ වගේම අරමුණේ සුඛය පහළ වෙනවා. ඊට පස්සේ ඒකාග්‍ර වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේක ඉස්සලාම සිද්ධ වෙනවයි කියලා කියන්නේ සම්මසන ඥාන අවස්ථාවේදී භාවනා කරනකොට සම්මසන ඥාන අවස්ථාවේදී විශාල වශයෙන් අරමුණු පුංචි පුංචි කොටස් වලට කැඩලා නැහැ. ආස්වාදේ රික්තක් එක ගුලියක් ප්‍රසවාසයේ එක ගුලියක් වම එක ගුලියක් දකුණ එක ගුලියක් කියලා ආස්වාස් කියන මුළු ක්‍රියාවලියම එකක් වශයෙන් අරගෙන මේක ඇතිවීම පැවතීම නැතිවීමක් දකින්න ප්‍රසවාසයේ දකින්න එතකොට ඉස්සල්ලාම මේ පුද්ගලයාට සාමාන්‍ය මට්ටමේදී ඇතිවීම පැවතීම නැතිවීම අනිත්‍යත්වයේ පිළිබඳ ලේස මාත්‍රයක් තේරෙන පටන් ගන්නවා ඒ වෙලාවේදී ප්‍රයත්න නොකර එන එන අරමුණට හිත විහිදුවන ගතිය ඉබේ ක්‍රියාත්මක වෙනවා. ඒක කියන සාමාන්‍ය විපස්සනා ප්‍රථම ධානය කියලා. මේක කරගෙන එතකොට මෙනෙහි කිරීම ඇත්ත වශයෙන් කියනනම් කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක් බාටපත් වෙනවා. එළවෙලව මෙනෙහි කරන්න ඕනේ ඉස්සලා නම් මෙනෙහි කරන්න ඕනේ. කරලා කරලා ඒක ශිල්පයේ දක්ෂ වෙනකොට ශිල්පයේ ක්‍රමසහවිදි අල්ලගත්තට පස්සේ එනවත් එක්කම ආස්වාසය එනවත් එක්කම ප්‍රසවාසය නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් වම දකුණ ඉබේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒ සම්මසන ඥාන අවස්ථාවේදී ඒ යෝගාවචරයට අර ඒකට ආනිසංශයක් වශයෙන් සාමාන්‍ය අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මේ තේරෙනවා. හැබැයි මේක ඒ මහචිචාරක පොතේදී ලියලා තියෙනවා ඒ අත මුළු ලෝකෙම ඉන්න ඔක්කොම භාවනා කරපු කට්ටියගේ ලැබිච්ච අත්දැකීම් ඔක්කොම පිටු කරලා තියෙනවා ඒක. ඒ සංසින්න කාලේ කරපු ඒක වටිනා දෙයක් ඒකේ. ඒක ඉතින් පෙන්ලා දීලා තියෙනවා ඒ ඒ තොරතුරු අනුව බලනකොට විශාල තොරතුරු කන්දරාවක් එනවා. ඒ පුද්ගලයාගේ පරිවර්තන ඉස්ලාම සිදු වෙන තැන සමහරුണ്ട് තමන් රහත් වුණා කියලා හිතන තරම් හිතෙන් ඉඳී තියෙනවා. ධර්ම වෙනසක් වෙනවා. ඒ නිසා ගුරුවරයා පරිසං වෙන්නේ කියලා තියෙනවා. එහෙම එතෙන් ඇවිල්ලා භාවනා කරලා යම් කෙනෙක් කතා කරන්න පටන් ගන්නතර පස්සේ ගුරුවරයා ගැන විශාල සද්ධාවකින් කතා කරනවා. හැම ධර්මයක්ම හොඳට කැඳේ ගලපීර වගේ තේරෙනවා වගේ කියනවා. උනන්දුවෙන් භාවනා කරනවා. ඒ වගේම කියනවා මට නම් මම දන්නවා ෂුවර් ආය නම් කෙලස් නැහැ කියලා අවංකවමයි කියන්නේ හැබැයි. නමුත් මේ යන්තම් පටන් ගත්ත විතරයි. ඊට පස්සේ ඒ සතුට ඒ ඒ ඒ එන දේවල් භාවනාවේ හම්බෙන අතුරුඵල මේක නිසා යෝගාවචරය තමන් ගැන අදි탁ීරවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා උපක්ලේශ වෙන්න දෙන්නේ නැති වෙන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ක්‍රියාකාරකම් නැති වෙන්න ඕනේ. හරියට ප්‍රථම ධ්‍යාන දෙවෙනි ධ්‍යානට යනවා වගේ ඒක හැලෙනවා ඒ වෙලාවේදී හැලුණට පස්සේ ඉදිරියට ඒ ඒ බොරුවලේ වැටෙන්නේ නැතුව යන්නේක තමයි උද්‍යප්පේ තරුණ අවස්ථාවේදී වෙන්නේ ඒක සාමාන්‍යයෙන් අපේ පොත්වල තියෙන මේ උපක්ලේශ ධර්ම තේරුම් ගැනීම කියන්නේ. උපක්ලේශ ධර්ම තේරුම් අරගත්තට පස්සේ හරියට නිකන් මේ අතුරු පාරකින් ගිය වාහනේ හයි ලෙවල් රෝඩ් එකට දාගත්තා වගේ. එහෙම නැත්නම් හයිවේ එකට දාගත්තා වගේ. ඊට පස්සේ ලයිට් සිග්නල් නැහැ. ඊට පස්සේ යන්න පුළුවන්. ඒක නැත්නම් අතරම විපස්සනාට වැටෙනවා. හොඳ හොඳ මේ එතෙන් දෙනෙවට දක්වා කියලා කියන්නේ විපස්සනාට පාදක ධර්ම කියලා. ඊට පස්සේ විපස්සනාට වැටෙනවා. ඒ විපස්සනාට වැටෙනුට පස්සේ යෝගාවචර තියෙනවා මේ ප්‍රීතිය පවා නිකන් මේ තරුණ ගතියක් තියෙන්නේ, තලතුණ ගතියක් නැහැ. ඒ නිසා ඒ ප්‍රීතියත් හැලිලා විශේෂයෙන්ම සංඥා වේදනා දෙක කියන්නේ අපි ගන්න සංඥා සහ වේදනා කියලා කියන්නේ නිකම් මනෝලෝකයක් මේකේ තියෙන නිසා ප්‍රීතිය කියලා කියන්නේ අපිම ගත්ත උපමාන අනුව අපි මනපු බැනිලා. ඔකේ ඔච්චරම පොඩි ළමයිට ලස්සන සෙල්ලම්ගයක් හදලා සෙල්ලම් බඩුවක් හම්බෙච්ච එයා සෙල්ලම් කරාට වැඩි හිටියා දන්නා මෙයා සෙල්ලම් කරන්නේ සෙල්ලම් බඩුවෙක් කියලා. වැඩි හිටු වුණාට පස්සේ එතකොට අර සෙල්ලම් බඩු දිහා අම්මා කාටද බලන්නේ? කොස්කොල ගොට්ටට බලිකටු හැන්දට ඉතින් ආයිබෝවන් කියලා අර ප්‍රීතියට ආයිබෝන් කියන. එතකොට ඉතුරු වෙන්නේ සුඛය ඒ සුඛය තමයි සාමාන්‍යයේදී පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යනකොට සාමාන්‍ය සුඛයක ඉන්නවා මොකද අර පොඩි ළමයි වගේ අර ලාමක ප්‍රීතිය එලවන්න යන්නේ ඊට පස්සේ සංඛාරූපේක්ඛ ඥානයේ තමයි උපේක්ෂාවට යන්නේ එතකොට අචතුත් අධ්‍යානය කියලා කියනවා ඉතින් මේ විදිහට අර විතක්ක ਵਿਚාර දෙක හැරෙන තැන දක්වාම ප්‍රථම ධානයේ වශයෙන්මුත් ප්‍රීතිය හැරෙන තැන දෙවෙනි ධානයේ අතහැරීම වශයෙන්මුත් සුඛය අතහැරීම හතරින් දිහාට යෑම වශයෙන්මුත් කෘත්‍ය වශයෙන් පෙන්ලා තියෙනවා මේක ඇත්තටම මේ මම මෙච්චර කාරණා දැනගත්තේ මේ පුරුම පඬිස්සවන් සමය මට උගන්වපු සමය තමයි මේක ඉස්සල්ලාම මේක ඉදිරිපත් කරේ ඒක තියෙනවා ඉන්දිස් ලයිෆ් ඉට්සෙල්ස් කියන පොතේ වෙනම chapter එකක් තියෙනවා විපස්සනා ධ්‍යාන කියලා. ඉතින් ඒක ටිකක් controversial එහෙම නැත්තම් මේ සම්මත ක්‍රමයෙන් අරගත්ත ණයට ගත් එකක්. නමුත් ඒ ශාංශෙ දිගට මේක මේ ස්ථිර කරමින් හරියට දෙකේ තියෙන සමාන්තරකම් පෙන්වනවා. ඒක ඊට පස්සේ අනික් ප්‍රශ්න තමයි යුගනද්ද භාවනා කියලා කියන්නේ මම දසකට මාත් අහුවෙච්ච වෙලාවෙත් මම කිව්වේ ඒකයි ඕනෙම අරමුණක් විශේෂයෙන්ම මේ රහත් මාර්ගයේ දක්වා යන අරමුණක පැතිකඩ තුනක් තියෙනවා. ඒ පැතිකඩ තුනෙන් කිසිදාක කිසි කෙනෙකුට තුනම එක පැත එකවර බලන්න බෑ. අපි දකින්නේ එකවරකට එක පැතිකඩයි. ඉතින් මේ පැතිකඩ දැකීම අනුව තමයි බලන පැතිකඩ අනුව තමයි එක පැත්තකින් බලනකොට මෙයා සමතේට ධානය විපස්සනා යන්නේ කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආස්වාද ප්‍රසවාස කරනකොට නිකන් හුස්ම ඉහළ පහළ යන බව පණ තියෙන කාටුනත් ඒක අල්ලන්න පුළුවන්. නමුත් මේක හුස්ම ගන්නකොට වැඩියෙන්ම හැපෙන්නේ නාසිකාග්‍රේද එනත නහය ඇතුළු කියලා නැමෙන තැනද උගුරේද පපුවේද කියන එක සමහරුන්ට අහුවෙන්නේ නැහැ. ඒකින හුස්ම ගන්න බව දන්නවා. සද්දකත් නෙවෙයි, වේදනාවක්වත් නෙවෙයි, <clears throat> හිතවිල්ලක්වත් නෙවෙයි. හිත තියෙන්නේ ඔබ වහන්සේ කිව්වට හැපෙන තැන අහුවෙන්නේ නැහැ කියලා. <clears throat> ප්‍රශ්නයක් නැහැ. එයා ඇත්තටම ආනාපානෙ මුණ දාලා ඉන්නේ. හැබැයි ආනාපානෙ එක පැතිකටයි දකින්නේ. අර දෙවෙනි එකක් දකින්නේ නැහැ. අපි හිතමු යම් කිසි කෙනෙක් දැක්කයි කියලා. යම් කිසි කෙනා මට ආසල් පස්සේ ඉන්න බව දන්නවා. මට තේරෙනවා හුස්ම ගන්නකොට වම්නාස්පුඩුවේ ඇතුලේ. පිට කරනකොට ඒක දකුණු නාස්පුඩු. නැත්නම් ඒක එතනමයි කියලා. එතකොට තවත් පැතිකඩක් එයාට අඳුන්වා දීමේ අදහසින් ගුරුවරයා කියනවා එහෙනම් හුස්ම ගන්න එකයි පිට කරන එකේ අත්දැකීම වෙනසක් තියෙනවා බලන්න. ඒක බොහොම සීක්ෂම වැඩක්. තන අල්ලගත්තට පස්සේ කරන එකක්. ඉතින් මේක අර ඉස්සල්ලාම දැන හුස්ම රැල්ල පමණක් වැටෙන එක අපි කියනවා පිටින් ඇවිල්ලා දෙන හුස්ම පාර ආරම්මනේ තේරෙනවා. හැපෙන තැන කියලා කියන්නේ ශරීරයේ තියෙන කායේ ප්‍රසාදේ. කයේ තියෙන පැහැදිලිකම ඒකේ තමයි කිචි කැවෙන්නේ. හුස්ම ඇවිල්ලා වැදුනට පස්සේ වැඩියෙන්ම කිචි කැවෙන තැන තමයි ඉතින් කියන්න තියෙන්නේ. උද්දීපනය වෙන තැන. මුළු ශරීරෙම වෙනම ඇති. මෙතන තමයි තියෙන්නේ. ඒ අර සමතේකරණය කරනකොට ඒක තේරෙන්නේ නැහැ. උද්දීපනය වෙන තැන අල්ලන්න බෑ. හුස්ම ගන්න බෑ. දන්නවා අවල් තැන කියලා කොටු කරන්න බෑ. ඒ වගේම තමයි උද්දීපනයේ ඇතුළට යන හුස්මයි පිටට යන හුස්මයි අතර වෙනස තැන තේරෙන්නේ නැති කෙනාට කොහොමද කතා වෙන්නේ. ඉතින් මම මේ උත්සාහ කරන හදන්නේ හුස්ම ගන්න බව පමණක් දන්නව හැපෙන තැන දන්නේ නැත්නම් පිටවීම ඇතුළේ වෙනස දන්නේ නැත්නම් ඒක සෑහෙන දුරට ගෙස් කරන්න පුළුවන් මේ සමත යෝගාවචර කියලා. යම් කිසි කෙනෙකුට හුස්ම ගන්න බවක් තේරෙනවා හැපෙන තැනක් තේරෙනවා ආස්වාද ප්‍රසවාස දෙකක් තේරෙනවා නම් කමඨාන් සුද්ධ කරනකොට අල්ලා ගන්න පුළුවන් මෙයාට විපස්සනා නැඹුරුවක් තියෙනවා කියලා. හැබැයි ඒක යෝගාවචරය දැනගන්න ඕනකම නැහැ. ඊට පස්සේ දිගට භාවනා කරගෙන කරගෙන යනකොට විපස්සනා කරන කෙනෙකුට උනත් හුස්ම පමණක් වැටෙන වෙලාවක් එන්න ඉඩ තියෙනවා. හැපෙන තැන පේන්නේ ආස්වාද ප්‍රසවාස වෙන්නේ හැබැයි යා දන්නවා සතිය තියෙනවා කියලා. සතිය තියෙනවා හැපෙන හැපෙන තැන දැන් ඒ වෙලාවේ පේන්නේ. අර වෙනස පේන්නේත් නැහැ. එතකොට නිකන් විපස්සනා යෝගාවචරය දැන් නිකන් සමත ට්‍රක් එකේ දුවන්නේ. සමහරලාට සමතෙක්කන හුස්ම ගැන දිහා බලාගෙන විශ්වාස නැත් විශ්වාසයෙන් කරගෙන ගියොත් හොඳට සමත සංසිඳනකට හැපෙන තැන වැටෙන්න ඉඩ තියෙනවා හිතේ ප්‍රණීතකම අනුව. එතකොට එයා සමතය තුලින් ගිහලා විපස්සනාට වැටෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේක පොඩි නිකන් මේ පොල් ගහවෙල ට්‍රේන් එක වගේ. මෙහෙට කුරුණෑගල පැත්තට දානවාද? එහෙම නැත්නම් කොළඹ මේ පැත්තට දානද කියන කර ෂන්ටින් කරන එක නෑ වැඩේ තියෙන්නේ. කොයි අතට යයිද කියන්නේ. ඒ නිසා මේ ගැන තද බල මම සමත කරන්නේ මම විපස්සනා කරන්නේ කියන්නේ අයිතියක් ඇත්තටම අපිට නෑ. අපිට තියෙන්නේ ආස්වාද ප්‍රසාසිය බලලා මේ වෙලාවේ පේන්නේ මොන මොනතද කියලා බලනවා මිසක් මේ යෝගනද්ද භාවනාවේදී අපි සමත කරන්න පුළුවන් විපස්සනා කරන්න පුළුවන්. එනිසා දෙකේම එක විදිහට යන එක නට කියන යුගනද්ද භාවනා කියලා. අරක් දෙන්නෙක් ගැට ගහගෙන යන එකක් වගේ. පටන් ගන්න තැන ඉඳලම විපස්සනායෙන් පටන් ගන්න යන භාවනාව කියන විපස්සනා යಾನිකයි කියලා උදාහරණයක් වශයෙන් පිම්බීම හැකිලිම කරන එකට කවදාකවත් සමතට යන්න පාරක් හැපෙන්නේ විපස්සනාවමයි. ඒ වගේම බුද්ධානුස්සතිය කරන එකට කවදාකවත් විපස්සනාට යන්න බෑ ඒක සමතෙමයි. ආනාපානෙ විතරයි හොඳට මතක තියාගන්න මේ දෙකටම තොරාරින එකම කර්මස්ථානයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපානෙ පමණයි සමත විදර්ශනා දෙකටම තොරාරින්නේ. ඒක නිසා අපි කිව්වොත් මේක විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් කියලා. මම හිතන ඒක මේ අසාධාරණයි කියන මොකද සමහරු සහජාසයෙන්ම සමත යානිකයෝ. ඒ නැත්තම් එතකොට ඊවෙන් දැනකින් වැඩ ගන්න බෑ. එනතම් අපි කරන්නේ සමතේ විතරයි කිව්වොත් අපිට අපිට තෝරන්න වෙනවා මේ මනුස්සයා සමත යානිකෙද්ද විපස්සනා යානිකෙද්ද එහෙම බලන්න මීටරයක් තාම හොයලා නැහැ. කරන්න තියෙන්නේ භාවනා කරලම තමයි. කරගෙන යනකොටත් මේක පැතිකඩ මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනා කරලා කරලා ගුරුවරයෙක් එක්ක ඇත්තටම මේක ගැන මේ පොයින්ට් එක දන්න ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරනකොට ගුරුවරයා කිව්ව නැතත් එයා පොඩි ගේජ් එකක් කරනවා මෙයා යන්නේ සමතරද විපස්සනාද කොහොම කරත් අරමුණ වැඩි වැඩියෙන් අසුරු කරන්න කරන්න කරන්න අපි සිද්ධිය Taman යටට පාන්නේට ගන්න. මම කිව්වේ එකපාරක් මම මම අර කැනඩියන් එම්බසි එකට ගියාට පස්සේ මම ඒව මොකටද කැනඩාව යන්නේ කියලා. ඉතින් මං කව මට කියලා තිබුණා එනෝන මහත්තයා කියන්නේ කියලා විසිටින් බුද්දිස් ටෙම්පල්ස් කියලා කියන්නේ. ඉතින් ඒක තමයි මං දීපු උත්තරේ. මම මේ මේ පන්සල් තියෙන. ඉතින් මේක මේ ලියලා තියෙන නම් භාවනා උගන්නන්න කරන්න යනවායි කියලා ලියලා තියෙන කියලා කිව්වම. ඉතින් මං කව ඉතින් ඒගොල්ල ගියාට පස්සේ ආවොත් ඉතින් මම ඉතින් කියලා දෙනවා. ගිහිල්ලා මේ මේ අහනවා යහපැති මේ අර බුලට් ප්‍රූෆ් ග්ලාස් එක හැමතිස්සෙම කොච්චර කල් සමතේ කරන්න ඕනද කියලා අහනවා විපස්සනාට යන්න ඔයාගේ ක්‍රමය හැටියට. දැන් මේ වීසා දෙන්න මේ කතාව. ඊටසේ මං කිව්වා ඔයා මයි ළඟට ඇවිල්ලා අඩු ගන්න දවස් තුනක්වත් භාවනා කරොත් මට කීයකි නැත්තම් නම් කියන්න බෑ මම දන්න ක්‍රමෙට. මොකද මේ භාවනා කරන කෙනා අරමුණට හිත දැම්මට පස්සේ තමයි තේරෙන්නේ සමතේද විපස්සනාවද යන්නේ කියලා. ඒක නිසා හැබැයි මම හිතන්නේ මම භාවනා කරන්නේ මං කිව්වා මං ඉස්තර කරලා කියන්නේ දවස් තුන හතරක් කෙරුවොත් මට ගෙස් කරන්න පුළුවන්. ඒ නිසා මම කවදාකවත් සමත කමට අහනෝ විපස්සනා කමට අහනක් නැහැ. පොදු කමට අහනක් දීලා එන තාලෙන් තමයි කරන්නේ. ඊට පස්සේ ආ හොඳයි හොඳයි කියලා නරකලා හෙවුවා මේ පංචිල් පද පාමනවාද කියලා. ඊට පස්සේ මම ගෝ සතුම් මරන්නේ හොරකම් කරන්නේ වාග් දුස්චරිත නැහැ මනෝ මේ මේ කාමීත්‍යාචාර කරන්නේ බොන්නේ නැහැ කියලා. වාග් දුෂ්ටර නැහැ කියලා කියන්නේ බොරු කියනවා කියන එක නෙවෙයිද? මොකද්ද ඇයි එහෙම කියන්නේ කියලා? අයියෝ කිලිම බොරු කියනවා කියන්නේ නැතුව වාග් දුෂ්චරිත කියලා කිව්වේ ඒක. මම කෝ මේ බොරු කියලා කියන එක සමාජලාට හේලං හිස්සතන පරිසවචන හතරට කරනවා. එතකොට අපි වාග් දුෂ්චරිත කියනවා කියලා. ඊට පස්සේ ඔය දැන් ඔයත් සිල් රකින්නද මගේ. පැහැදිලිව මේ සිය තමයි. Taman ඉන්නේ මේ බොරු නොකියනවා කියන බොව් එකේද කියලා. ඊට මම අනිවාර්ය. කැනඩාව ගියොත් ආපහු එනවද කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙම මේ ඇත්තට මේ කට්ටිය මට මාසෙකට එන්න කිව්වා මට මාසෙකට යන්න බෑ මං දවස් 15කට යන්න මට වැඩ ගොඩක් තියෙන නිසා එතකොට ඇත්තට කියන්න තුන කන දවස් රටක්ද කියලා අහන්න තිබුණේ ඒක අහන්න නැති ඉතින් ඒ මනසෙන් මං කිව්වා මට ආ හොඳයි හොඳයි කියලා ඇත්තට සීල් එක ගහලා තිබුණා පාස්පෝර්ට් එක දුන්නා ඉතින් ඉන්ටර්විව් කරන්න ගියත් අහන්නේ කොච්චරක් කල් සමතේ කරන්න ඕනද විපස්සනා කරන්න කියලා. මොන නාතර දෝක කියන්න පුළුවන්? ඒක කියන්න බෑ. ඒක භාවනා කරලම දැනගන්න. මං කියන්නේ මැරෙන්න ඉස්සලා අඩු ගන්න ඒකවත් කරගන්නයි කියලා. මම යන්නේ මේ පොල් ගහවෙලෙන් කොයි ට්‍රැක් එකටද දාන්න ඕන කියලාවත් දන්නේ නැතුව මරණ මොහොතදී ඕක කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. අඩු ගානේ මමගේ මම යන්නේ මේ පැත්තේ කියලාවත් ඒ නිසා ටිකක් හරි භාවනා ටිකක් නම් බෑ. ඇත්තට මේකට අඩු ගානේ දවස් දෙක තුනක් වගේ භාවනා කරන්න ඕනේ යන පෙත යන කොහෙද කියලා දැනගන්න. ඒකත් මේ මහත්යාව ප්‍රශ්නයේ සමානට මාරු වෙනවා. සමත යන කට්ටිය විපස්සනාට යනවා. විපස්සනාකට යොගනත් භාවනාවකුත් යනවා. ඉතින් ඒක නිසා දැන් කාලේ මේ අපි ගත කරන පසුගිය අවුරුදු 20 මේ ධර්ම ටික පොඩ්ඩක් ඉස්මතු වෙච්ච වෙලාවක් දැන් තියෙනවා. ඉස්සර ඇත්තටම මේ වගේ විස්තර තොරතුරු තිබුණේම නැහැ. මගේ පැහැදිලිව අත පොළවේ ගහලා විස්තර කරනවා වයසකට අයින් අහන්න තිබුණේ නැහැ. මේ පහුගිය ටිකේ විශාල පිරිසක් මේකේ යෙදිලා යෙදිලා දැන් හරියටම පොයින්ට් එකට කතා කරන්න තොරතුරු තියෙනවා. ඒක නිසා අපි ඒ ඇස් හොඳට තිබේ නම් පාරත් මගත් හොඳ හැටි තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකකුසේ කියලා තාමත් පටලවා ගන්න නැතුව ඉන්නවා. නම් හොඳට මතක තියාගන්න මේ කිසියම් තක්කු මුක්කක් නැහැ. සරලම වෙන්න ඕනේ භාවනා කරන. කවවම දාකවත් මොනම සංකීර්ණතාවයක්වත් මේකේ නැහැ. ඍජුම වෙන්න ඕනේ භාවනා කිසිම වංක ගතියක් මේකේ නැහැ. විපස්සනාව 1 to 1. එකට එක සම්බන්ධයක් තියෙන්නේ තමන් මහන්සි වෙච්චි තරමට. තමන් ආයෝජනය කරපු තරමට තමන්ට අත්දැකීම වෙනවා. කවදාකවත් ටිකක් භාවනා කරලා ගොඩක් නිවන් හම්බෙයි කියන අවස්ථාවාදී තියාගන්න එපා. වෙන්නේ ඒක කවදාකවත් නැහැ. අහම්බෙන් මට මේ යනකොට පයේ හැප්පිලා මණිකක් හම්බෙලා වගේ නිවන හම්බෙයි කියලා පාරදී හම්බ වෙන්නේ නැහැ. ඒ සඳහා ඒ කළ යුතු ගෙවන් කිරීම ගෙවන්න ඕන. මොකද ඒවා මේ චිත්ත නියාම, ලෝක නියාම ධර්ම වගේකට වැඩ කරන්නේ. අපිට ඉතින් අර පොඩ්ඩක් ඉස්පාසු හම්බෙච්චලා පුළුවන් තරම් යොදවලා ඒ අර Hindu මාස්ටර් කෙනෙක් කියපු විදිහට කියන්නේ මම කියන්නේ කවුද කියලා බලන්න කියලා. ඌ ඇමයි. ඒක තමයි අපිට තියෙන විශාලම වැදගත්ම ආධ්‍යාත්මික ප්‍රශ්නේ මම කියන්නේ කවුද කියලා. මේ ඕන කෙනෙක්ගෙන් ආන්න බලන්න ඩයනා කියන්නේ කවුද කියලා. දිග බලල උස මිටිකන් සේරම කියාවේ කටපාඩමේ. නිකන් ඇස් දෙක වහගෙන බලන්න මම කියන්නේ කවුද කියලා එක්කෙකුට ලෝකේ උත්තර දෙන්න බෑ. අසරණයි. ඉතින් මරණ මොහොතදී ඔක අපෙන් ඇහෙනවනේ ඔබ මෙච්චර කල් දුන්න මනුස්ස ජීවිතයක් කියලා ඔන්න දුන්නා. ඔන්න බුද්ධෝත්පාද කාලය කියලා දුන්නා. ඉතින් දැන් මොකද්ද කෙරුවේ? ආයතනම තමයි. දුව දෙන්නම් කියපු හින්දා දුවවත් දුන්නා. දෑවැද්දත් ඉල්ලුවන්ද ඒකත් දුන්නා. දුවයි දෑවැද්දි හේරම දුන්නා. බෑනා ඒවා අපහුදුනා. ඉතින් අපි මක්කරන්ද වරෙන්දු වේ ගෙදර යන්නේ කියලා මාරය ඇවිල්ලා කීලා දානවා අපාය. මං කියන්නේ මේ දීපුවේකෙන් පොඩ්ඩක් වැඩ ගනින්න මෙච්චර අමාරුවෙන් ඉල්ලපු බුද්ධ ශාසනය දුන්නා. මෙච්චර අමාරුවෙන් ඉල්ලපු මනුසාත්ම භාවය දුන්නා. ඇහකන දිවනාසී අනේ කීයෙන් කී දෙනාටද හරියන්නේ ඔය පිරපින් කරන නිසා දුන්නා. බණත් ඇහෙනවා, සාසනිකුත් තියෙනවා, කල්යාණ මිත්‍රිකුත් ඉන්නවා. තාමත් කිසි ಗುಣ විශේෂයක් නැත්තම් ඉතින් කාටවත් දොස් කියන්න බෑ. කිසිසේත්ම දොස් කියන්න බෑ. මේ කියනකොට ටිකක් ඩාඩි දාන ගතියක් එයි ඒකට කරන්න දෙයක්. ඒකට කරන්න දෙයක් මේක කිව යුතුයමයි. ඒ මොකද එහෙම හොඳට හිල් වෙන්න ටොක්ක්ක් කන්නේ නැත්නම් කාටවත් ඒක තේරෙන්නේ නැහැ. වදින්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේද සංවේග පහළ වෙන්න කියලා දෙන්න ඕනේ. ඒ බයක් ඇති කරන්නේ නෙවෙයි අනවශ්‍ය දුකක් ඇති කරන්නේ නෙවෙයි. ඒ වගේම යෙදිච්ච ඇත්තට සතුටක් ඇති වෙනවා. අනේ අපි මෙච්චර රාජකාරී බහුල ඉඳද්දී අපි ටිකක් හරි මේකට ආයෝජනයක් කෙරුවානේ කියලා. එච්චරයි ඉතුරු වෙන්නේ. එච්චරයි ඉතුරු වෙන්නේ. උපේක්ෂාව තමයි චතුර්ථ ධානය කියලා තමයි කියන්නේ. ඒක පරිපදාන ඥාන වශයෙන් සිද්ධ ඥාන වශයෙන් ප්‍රතිපදා ඥාන දසරිත ඥාන දසන විසුද්ධි අවස්ථාවේදී සුඛේ තමයි වැඩ කරන්නේ. ඒකත් අතහරිනවා. සුඛයත් අතහැරලා උපේක්ෂාවට යන එක තමයි සංකාර උපේක්ඛාව. එතකොට නිකන් තුන්වෙනි ධානයලා චතුර්ථ ධානය ගියා වගේ. දෙකම වෙනවා දෙකම වෙනවා මේක දන්නවනම් අපිට සමහරවිට තරුණ ගතියක් තියෙනවා ප්‍රීතිය ඒක හැලෙනකොට කනගාටු වෙන්න දෙයක් නෑ අපි දන්නවා මේක මේක නැති වුණාට ඊට පස්සේ තලතුණ ගතියකට යන්නේ කියලා දන්නේ නැති වුණොත් එහෙම ප්‍රීතිය නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා. අයියෝ මට වැරදිලා ආදාරි මේක. නමුත් ඒ ප්‍රීතිය යන්නේ සුඛයට ඉඩ තියාගෙන. සුතමේ ඥානෙ තියෙන එක දන්නව නෑ නෑ. දැන් තල තුනා වීමක් වෙලා තියෙන්නේ. දෙයක් හැලුණා නෙවෙයි. ඒ නිසා සුතමේ ඥානෙ තියෙන එකට මේක හසුරුවා ගන්න ලේසි. නැති එක්කනට බොහෝ වාරයක් හැප්පිලා හැප්පිලා අඳ අලියෙක් කැලේ ඇවිදිනකොට යන යන ගහේ හැප්පෙනවනේ.